ඉතින් අපි මෙතන කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ උදේ මතක් කරපු කාලේට ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ධනවේශිතු වැඩ පිළිලක් සඳහා ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා ඒ අනුව මම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා ඒ අනුව නමුත් මම ආරාධනා කරනවා කාර්යයේ ඉඳ ලැබෙන හැටියට තව වෙනත් ජීවිතය මැද මම ඉදිරිපත් කරන්නයි කිය මම ලිඛිත ප්‍රශ්න ටික ඉදිරි ගන්න බලාපොරොත්තු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අද භාවනාවට වාඩි වීමේදී හිත පිටුවන ස්වභාවයක් ඇති අතර ඇතිවෙච්ච වේදනාවට හිත යොමා කර සිටීමේදී නිදායසයෙන් නැවත හිත උස්ම වෙත ගොස් ඉතා හොඳින් ඒ හරහා නැත්නම් උස්ම හරහා සමාධිමත් වූවා. වේදනාව බැලීමේ අරමුණේ වාඩි වද එසේ නොවි හුස්මට හිත නිදායසයෙන් යෑම නිසා යොමු කිරීම වෙනුවට ඒ වෙලා ඒ වගේ වෙලාවක නිති කෙසේ හෝ වේදනා වෙම සිටීමද නැත්නම් ඔබ වහන්සේ කියන දේ ඔබ වහන්සේ කියනසේ කරන දෙයට ඉඩදී හිතේම වූ හුස්ම නැ යොමු වීමද පෙරවන් සරණ. ඒකට මුල් කොටස කියනකොට නම් ඊටාම පිළිසිතුයි. දෙවෙනි කොටසදී අනවශ්‍ය ප්‍රශ්නයක් නැහැ. මෙච්චර ලස්සන මේ කාරණාව තේරුම් අරගෙන ඉඳදී ආය ප්‍රශ්නයක් අහන මේ හර්ගයේ ක්‍රමේ වැරදිද? මම මේ කරගත්ත වැඩේ හරියට කරගත්ත වැඩේ වැරදිද කියලා මයින්නවා. ඒ තරම්ම මේ ආයත අහන මම මේ වගේ මේ දැන් කියලා තියෙන සමාජයේ ඇවිල්ලා හොඳට හරියයි කියලා ආයත අහන දැන් මම බලන්න ඕනේ ආනපානද වේදනාවද කියලා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලට මේ ප්‍රශ්න දීපු කොලේ මූණට තමලා ගහන්නයි තියෙන්නේ. ඉතින් ලස්සන කියලා දෙදී ඇයි මේ Tamange අත්දැකීමට නිඳා කරන්නේ? ඇයි මේ Tamange දැනුමට නිඳා කරන්නේ මම මොනවද කියන්නේ? වැට්ටේ ඉන්නේ මම මොනවද කියන්නේ? මේ වැඩේ නැවත නැවත කරන්න කරනකොට තමයි තේරෙයි. ඒ හරියන දේ. ඒ කියන්නේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද එක වෙල එක සැරේ කරලා ඉගෙන ගන්නත් බෑ දෙවැන්නේකට මේක සාක්ෂි වෙන්නත් බෑ ඒ සාක්ෂි වෙනකට වැඩි හොඳ වැඩි තමන්ගෙම අපි කියන ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් කියලා. නැවත නැවත යොදවලා බලන්න. මොකද මේ බාධක නෙමෙයි ප්‍රශ්න දෙන්නේ. මේ බාධකෙට තමයි මූණ දෙන ආකාරය. බාධකේ තමයි සම්බන්ධ කරගන්න ආකාරයෙන් තමයි බාධකේ සාධකයක් වෙන බව තේරෙන්නේ. ඒ නිසා අවශ්‍ය කරන්න මේ වගේ එකලස් වීමක් නම් ඒ වෙච්ච දෙයින් වෙන විදිහට අවස්ථාවකට කටයුතු කරලා කියනවා. කරු ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනා කිරීමේදී එක් වේදනාවක් ඇති වෙනට ඒ දෙස බලා සිටීමේදී ඊට වඩා තද වේදනාවක් තාතනක ඇති වී හෝ තවත් වේදනාවක් ආරම්භයේ දැනෙනවා නම් විවිධ කලීවිතේ මුලින් හිත යොමු කළ වේදනාව මුල මැද පසු කර අද දක්වා බලා සිටුනේ නැත්නම් ඇතිව වේදනාවක අවටින් ඇතිව වගේ লীලා කියන්නේ මට තේරෙන්නේ නැහැ ඒක අලුතින් අලුතින් ඇතිව වේදනාව දැස බැලීමද මේකදී සාමාන්‍ය සරල ප්‍රමාණයක් කියන වඩා ප්‍රකටදී බලන්න. යථා පාකටන් විපස්සනා විනිවිෂෝ කියලා තමන්ට ප්‍රකටදී යනුව යන එක තමයි හිතේ ඡාරේ. ඒ ඡාරේ කීරෙ දෙන්න පර්ණ වේදනාවකදී යන්න පුළුවන් නම් ඒ කියන්නේ දෙවෙනි වේදනාවට බලවත් නැහැ. නිවිලි වේදනාව බලවත් නම් ඒක අපිට අවස්ථාවක් දෙන්න තු අපි ඒක පැහැර ගන්න. ඒ පැහැර ගත්තොත් ඒ පැහැරගත්ත දෙවෙනි වේදනාව අපේ හිතට ආරම්භ වෙනවා. ඒක මූල කර්මස්ථානේ නෙමෙයි. නමුත් මේ වෙලාවේ කරන්නේ ඒක තමයි. නිසා මුලින් හත හිතාගත්ත සැකසුමට යන්න එපා. මුලින් හිතාන හිටපු සමීකරණයක් දිගේ යන්න එපා. එන ප්‍රකටතාවය අනුව වේදනාව හෝ සද්දේ හෝ ආනපානි හෝ යමක් ප්‍රකට දෙයක් කියන්නේ අනේකයි කියන්නේ. හොඳටම දන්නවා මම ඉන්න ඕනේ මෙතන මේ ප්‍රකටතාවය නිසා දැන් ඉන්නේ මෙතන කියලා. ඒ තාක්කල් තමයි සත්‍යයෙන් පිටතට යමක් වෙන්නේ. ඊගා ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා මෙනෙහි කිරීමේ මඳ වේලාවක් ඇද්දී උස්මට හිත යොමු නොවි හිත වෙන වෙන වෙන වෙන අරමුණකට විසිරියන් වළක්වා ගැනීම පිණිස කළ යුතු කුමක්දයි වටහා ගැනීම උපදේශය දෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ වෙන වෙන අරමුණු මොනවද කියන එක අනුව තමයි උත්තර දෙන්නේ. භාවනා කරනකොට වෙන වෙන අරමුණු කියන්නේ ශබ්දද වේදනාද හිතවිලිද කියන එක ඒක දැන්නතු උත්තර දෙන්න බෑ. ඒ නිසා කවුරුහරි මේ ප්‍රශ්න ලියපෙන්න කියනවා නම් හිත මේ වෙන වෙන අරමුණු මොනවද කියලා තමන්ගේ භාවනාවේ හැටියට ඇතිවෙච්ච එක මොකක්ද කියලා දන්නවනම් අපේ මේ ප්‍රශ්න කී ඉදිරියට යන්න පුළුවන්. ඔක්කොටම හරියන පොදු කෝකටත් අයියක් නැහැ. කරුණී ස්වාමීන් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන සහ පස්ස වේදනා සංඥා චේතනා මනසකාර වල වෙනස වෙන්කර දක්වනවාද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයේ පස්ස වේදනා සංඥා චේතනා මනසකාර කියන පස්ස පංචමක 10යි ඒ නිසා පළවෙනි කී කියන්නේ නාම රූප දෙවෙනි කී කියන්නේ හැම හිතකම අත නෑර පවතින චෛතසික පහක් නිසා මේ මාතෘකා දෙකක ලයිස්තු දෙකක් තියෙනවා අනුසුද්ධාමි කෙලස් ප්‍රවාහයේ ආශ්‍රද ප්‍රසවාසයේ ආශ්‍රස් ප්‍රසවාස කයි රූපේන වෙන්ුණ කල්ලි පරිශෝතගාමී தത്വයකටපත්ව ඇති බැවින් ඒ සඳහා අනුග්‍රහ කිරීම දිගටම කිරීමෙන් පවතින යෝනිසමනස්කාරයේ දියුණුවීමට අනුව නිවන යන අධ්‍යක්ීම සිදුවන බවත් රූප ආරෝප ධානය සහ නිරෝධ සමාවත් සම්පූර්ණ වන විට ඒ චිත රහත් යයි හිතමි මම නිවැරදිද මේකින් ඔය ඉනිමක් බඳින්න භාවනා කරන මේ ආනාපානී කියන තාක්කන් නිවනම කියලා හිතන්න. තමන්ගේ මූල කර්මස්ථානයේ ඉස්සරහා කියන තාක්කන් නැත්නම් මූල කර්මස්ථානයේ විතර සතිය. එතන විනාරමණක සතිය කියන එක කියන තාක්කන් එච්චරයි. මේ කියන ලයිස්තු ඔක්කොම නිකන් සංඥා ටිකක් විතරයි. සංවේදනයේ සදා සර්වඥයන්සේ පාවිච්චි කරපු සංඥා ඒක සත්‍ය නෙවෙයි. මේ සත්‍ය නියෝජනය කරන වචන. මේ වචන දැනගත්තත් නොදැනගත්තත් ප්‍රශ්නයක්. එනිසා සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම මූල කර්මස්ථානේ වාංගු වෙලා හෝ නැතුව නිවනම කියලා හිතන්න. අදින් ගත කරන හැම චිත්තක්ෂණයම නිවන කියලා හිතන්න ඒක ඔය කියන අවසාන මේ කටිපසම්ම නිවනට කියන්නේ මේ ඒ ඒ චිත්තක්ෂණේ පවතින සතිය කියන්නේ තදංග නිබ්බුති කියලා. එතන එතන නිවන. චිත්තක්ෂණ මාත්‍ර නිවනක් හම්බ වෙනවා. ඒ නිවන පුරුදු වෙනකොට ඔය කියන නිවනට යනවා. ඒ නම් වරන් හරහා වූ තමන් දැන් දෙමළ මිනිස්සෙක් නම් වෙන නම් වනම් හරහා යන්නේ. ඉංග්‍රීසි මිනිස්සෙක් නම් වෙන නම් වනම් හරහා යන්නේ. මේ සිංහල මිනිස්සෙක් වේ වනම් වනම් යන්නේ. ඔය සිංහල ඉංග්‍රීසි කම හිතින්නේ නැහැ නේද? ඔක්කොම කලවල යනවා. ඒ නිසා ඔක්කොම නිකන් මගදී දාගත්ත මේ එක එකක් නම් කරගත්ත ලේබල් විතරයි. එතන ඉච්ඡර මොකින් කරන්නේ බා? සැලකිලිමත් වීකේ තමයි චිත්තක්ෂණයකම හැකියතාක් දුරට සත්‍යීමත් කෙනෙක් තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේදනාව දකින්න විට ඒ දිහා මුල මැද අග නිකම්ම බලා සිටිනවාද ඒ ගැන වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි යනුවෙන් මෙනෙහි කළාට කමක් නැද්ද දෙකම හරි ඒ කියන්නේ මුල මැද අග බලනවා කියන එකමයි ඇත්ත වශයෙන්ම කියනවනම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි යම් විදිහට මේක මම කරගත්තොත් මගේ කරගත්තොත් ආත්මේ කරගත්තොත් ඒක දිහා බලන්න බෑ ඒක දිහා බලන්න නම් දුරස්ත බැලමක් තියෙනවා පිටේ ඉඳලා බලන බැල්මක් ඒ මම මගේ ආත්මය නොවේ කියන එකමයි වේදනාවේ මුල්මැදට බලනවා කියන එක පස්සේ තේරෙන්නේ මේ දෙකම වචන දෙකකින් කිව්වට එකමයි සිද්ධ වෙන්නේ අපි කරන්නේ වේදනාව ආපු ගමන් ඒකට බැසගෙන ඒක ඒකට හිත උලක් කරන වේදනාව නිසා හිත කරදර ගන්න. එතකොට වේදනාව මුල්මැදට බලන්න බෑ. වේදනාව මුල්මැදට බලන්න මේක මම නිවේයි කියන මේකට කියනවා getting a distance from the pain කියලා. clinical distance කියලා කරගන්න ඕනේ ડોක්ටර්ස්ලා සර්ජරි වලගේ වේදනාවෙන් දුරස්ත වුණේ නැත්නම් වේදනාව දිහා මුලමඳාක වශයෙන් හෝ මම නෙමෙයි මන් නෙමෙයි ආත්ම වශයෙන් බලන්නේ දෙකම එකම බබා නලවන නැවිලි කවි දෙකක් විතරයි. ඒක නැවිලි කවි එක එක වෙලාවට කියනනේ කොයි නැවිලි කවි කියලත් තමයි බබා නලවන. හරි ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී වඩා ප්‍රයෝජනවත් වන්නේ නාසියක උෂ්ණ දෙකෙන්ට ඇස් යොමු කරලා. ඇස් පියා දැස් පියාගෙන නමුත් එදෙස හුස්ම වැදෙන තැන බලන්නේ ඉදීමද එසේ නැතිනම් හුස්ම රැල්ල වදින තැන ගැන දැනීම ඇති කර ගැනීමද දැනට වරයකට මේ පෙනීමත් තවත් වරයක දැනීමක් සිදුවේ. ආදි විදිය කුමක්ද අනුකම්පාවෙන් පහදා දෙන්නේ ඉලා සිටිනේ. මේක ඇත්තට මේ දකින්නවා කියලක ඇසියුම් කරගෙන ඉන්නවා ඇස් පියාගෙන පස්සේ වචන දෙකක් කරන් කියනවා දැනීමත් පෙනීමත් කියන වචන දෙක. මේ පෙනීම කියන එක ඉතින් ප්‍රකෘතිය වෙන්නේ මනසට තමයි පේන්නේ. පෙනුනත් දැනුණත් උස්මේ නම් හිත තියෙන්නේ උස්ම මේට වැඩිය පැතිකඩ රාශියක් තියෙනවා. මේ පැතිකඩ රාශිය කොයි එක බැලුවත් එකම මණිකම මණිකේ කපුම් කැපුම් පැති බලනවා වගේ මණිකක්ම තමයි බලන්නේ. නිසා උස්මේට උස්ම ඇති කරන උස්ම හුලං කරලා දැනෙන්න පුළුවන්. අපිට දැන දැනෙන්න පුළුවන්. ආශ්‍රද ප්‍රසවාසයේ වෙනස දැනෙන්න පුළුවන්. මේ ඔක්කොම එකම හුස්මේ පැතිකඩ තුනක් කොයි එක බැලුවත් ලකුණු ලැබෙනවා. කොයි එක බැලුවත් හුස්මම විවිධ පැති වලින් බැලීමක් තියෙන. ඒක නිසා මේ තුනම එක එක චිත්තක්ෂණයක බලන්නත් බෑ. හුස්ම පේනවා නම් හැපෙන තැන පේන්නේ. හැපෙන තැන පේනවා නම් දෙකේ වෙනස තේරෙන්නේ. එක පැරකට එක පැත්තකට එක චිත්තක්ෂණයක බලන්න පුළුවන් එක පැතිකඩක් පමණයි. නමුත් බොහෝ වෙලා පැතිකඩවල බල බල ඉනකොට චින්තාමය ඥානේ අන්විඥාණය මෙතන එකතු කරලා තියෙනවා. එක චිත්තක්ෂණයක දකින්න බලන එක පැතිකඩ පමණයි. ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ මේ දෙකම මේ අර ජීවිතේ කියන්නේ අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගියේ මල්ලි බව දෙන දෙදෙනම හොඳේ කියා. මෙද සිරියයි කිව්වට වැඩි කනත්තක් නැහැ වගේ. අම්මා හොඳයි කිව්වත් වැරදි කියනකොට අම්මා හොඳයි කිව්වා ඊ කියනවා. තාත්තා හොඳයි කිව්වත් වැරදි කියනවා තාත්තා හොඳයි ඌ කියනවා. ඒ කියන දෙන්නම හොඳයි කිව්වට පස්සේ එකම ඔස්මෝපැතිකට වගේ විතරයි මේ. ධර්මයේ ස්වාමීන් වහන්සේ ඊයේ වේදනා සම්බන්ධයෙන් දේශනාවේදී කිවේනේ අවේදිත සුඛේ අදුක්කම සුඛයට පසු ඇතිවේ කිව් යනු වේදනාව දෙස බලා සිටීමේදී වේදනා නොදැනීම ගොසින් ජීවන සමාධිමත් ස්වභාවයක්ද මේක ඇත්තට අසාධාරණයි මොකද මෙතන ඊයේ දේශනාවට සම්බන්ධ නැති ආ කියන නිසා ඒක නිසා ආත්මන්තර මේක අපි ආයෙත් සම්බන්ධ නැහැ ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලා හම්බ වෙන්නේ ඉතිරයි ඒක නිසා මේ ප්‍රශ්නේ ගැලවීමෙන් නැත්තම් උත්තර දුන්නා කියන උත්තරයක් වශයෙන් මට කියන්න තියෙන්නේ අවේදිත සුඛය කියලා කියන්නේ වේදනාව විඳින්න නැතුවනේ විඳිනවා මගේ මොකෝ ඒක දුක් වේදනාව විඳින්න මගේ මොකෝ සැප වේදනාවක් වෙනවා ඉතින් මගේ මොකෝ අදුක සුඛ වේදනාව ඉතින් මගේ මොකෝ කියලා කොයි පදේ යා නටාගෙන ආවත් ඒක විඳ මම විඳිනවා මගේ වේදනාව කියන හැඟීමක් නැහැ හැබැයි මේ වේදනාවක් තියෙන බව දන්නවා. ඒකෙන් පෙළෙන ගතියකින් තවන ගතිය, ඒකෙන් ප්‍රතික්‍රියා කරන ගතිය, ඒකට අනුග්‍රහ කරන ගතියක්. ඒකට මේ වේදනාව මේ අල්ලපු ගෙදර අසල් ගියක හොරකම් ගිය දවසක වගේ ඒ ගෙදර හොරකමක් ගිහිලා තියෙන භයානක එකක්. නමුත් Taman ගෙදර නෑ. ඒ හොරකම දැක්කට Taman ගෙදර වුණා වගේ නෙවෙයිනේ. ආන්නේ වගේ වේදනාවක් ඇති වුණාට ඒ වේදනාවේ දුරස්ත බැල්මක් ඇති කරගෙන ඉන්න පුළුවන්. ඒක නිකන් දැක්කට නොදැක්කාශී. ඇහුණට නෑ වුණාසේ ඉන්නට නොවින්දාසේ ඉන්ජින් එකේ කෙලවරට ගියාම තමයි මේ අවේදිත සුඛය කියන එක ගන්න පුළුවන් වෙන්නේ ඒ දවසක් මේ දෙකට විතර වගේ හොඳටම දවල් වෙලා මම මාගේ උයනවා මට සූර්යෝ දෙන්නේ කිසිම විදිහේ ගමරාටත් එක්ක සූර්යෝ දෙන්න බැලු බැලිනකොට පලාතම සූර්ය ගැහෙනවා ඉතින් අර බඩු මේ කරේ කියන්නේ අයිතිනේ උත්තරිකාගේ සම්බ කෙනෙක් සම්බ කෙනෙක් ආවලු සුන්දරම ඇවිල්ලා හදාගත්තොත් සෑම ටිකක් කාලා යන්න පුළුවන්. ඒ ගමරාග නඟුල අහිනවා. ධම්මාගේ දැනගත්ත මේකට කන්න දුන්නොත් ඒ වැඩේ වෙන්නේ නැහැ ඉතින් පුළුවන් තරම් අර සූඩියම එහා පැත්ත දානලු මෙහා පැත්ත දානලු එහා පැත්ත දානලු මෙහා පැත්ත දානලු බාන්න නැතිව. ගමරාගත් අර නඟුල ඇහැලා ඉවරයි ඒකම පීරා පීඩිකක ඉන්න තම්බි හිටියලු හිටියලු හිටියලු හිටියලු කාම්පන් කියන්නේ නැහැ කන්නේත් නැහැ. මං එන්නම් මැනිකේ කියලා ගියා. ගිය ගමන් මැනිකේ කිව්වලු ධම්මාගේ බදපු මාළු නොබදපු සේ හොඳින්නේ මා කළ උපමා කියලා කමරාලි කමරාලි කව ඇහැපු නගුල නාහ නැහැපුදී හොඳින්නේ මා කළ උපමා කියලා ඒ කම්බිච්චියගේ ගිය කමනක් නොගියාදී හොඳින්නේ මා කළ උපමා කියලා උත්තාවල. දැන් එනකොට කණ්ඩ වෙනඳ ලෑස්ති. ඉති මොන කොටද සූදු ගැලකෝ බක්කේ තියෙනවා. අපි ඒක කරපු වැඩේ නොකලාසේ වේදනාව ඇවිල්ලා මේ වද දෙනවා. එතන මේ වේදනාව සැප දෙනවා. මොකද කරන්නේ? ඒක ඒ තරම්ම හුරු වෙලා ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න ඒක මගේ කියා ගන්නෙත් නෑ. ඒකට මේ වේදනාව බලන්නේ ඇසති මිනිස්සේ රූපේ දැකලා අන්දී කුසේ ඉන්න ආසේ. ඇසති නමුත් අන්දී කුසේ. එහෙනම් සංහත්තේ නමුත් දීරේ කුසේ. තමයි දැනුණට මෝඩේ කුසී. ශක්තිය තිබුණාට පොන්දේම අමල් පාරේසෙ. වෙන මොනවාක්වත් ගන්න මලමිණක්සේ ඉඳලා බේරෙන්නේ. ඉතින් මේ වගේ වේදනාවට දක්වන අනු ඒ ඒ සම්බන්ධය තමයි කියන්නේ වේදනාව ඇවිල්ලා අපිට විඳවිල්ලක් දෙන්න හැදුවට විඳ වණ්ඩ හැදුවට විඳින කෙනෙක් නැහැ. දැන් ඔය මේ මේ ඉන්ජෙක්ෂන් එකක් ගන්න හිතුවට පස්සේ හොඳටම දන්නවා මේ වෙලාව වේදනාවක් තියෙනවා කියලා නමුත් විඳින්න බෑ මොකද මේ සම්බන්ධය කැඩලා තියෙන්නේ. අවස්ථාවක් ඉස්සරහට පස්සේ හොඳටම තේරෙනවා. ඒක අනිවාර්යෙන් වේදනාවක් තියෙනවා මොකද විඳින්න හැටට විඳින්න බෑ. ඇනස්තීසියා. ඒ වගේ එකක් තමයි වේදනාව මේ භාවනාව ඉතින්නේ. මම මගේ ඉස්සරහ ගන්න මේ සම්මා අතරමැද සම්බන්ධය කැඩලා ගිහින් වගේ. ඒ නිසා ඇස්සත් ඒ නමුත් අන්දී කුසී කටයුතු කරනවා වගේ වේදනාවට වේදෙච්ච මම කියන්නේ වේදන නැතිකම නෙවෙයි. කෞර්ණී ස්වාමීන් වහන්සේ සප්පාය එකකින් අවශ්‍ය වන්නේ භාවනායේ මූලික අවස්ථාවේදී පමණද එසේ නැත්නම් ඕනෑම තැනකදී භාවනා කිරීමට සති සමාධි වඩා ගැනීමට හැකි වේ යුතුද ඕනෑම තැනකදී උෂ්ණ සංසිඳවා ගැනීමට පුහුණු වේ යුතුද විශේෂයෙන්ම කියනවා ඕනෑම තැනකදී ශක්තිය වඩා ගැනීමට පුහුණු වෙනවා සමාජයේ ඒක තුලින් ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. සත්‍ය කියලා කියන්නේ අඩු ගන්න දැන් ගන්න මම ළඟ සත්‍යක් නැහැ කියලා දන්න එක සත්‍යක් තමයි. දැන් මේ වෙලාවේ මම ළඟ සත්‍යක් නැහැ. ඒක ඇත්තටම සත්‍ය තියෙන බව දන්නවට වැඩි හොඳ සත්‍යක් තියෙනවනේ සත්‍ය නැති බව ගන්න. එනිසා අපිට තියෙන්නේ පුරාවට තමන් කරා පැමිණෙන සියල්ලේ ಗುಣදෝෂ වේක්ෂණකින් තොරව මේකයි දැන් මේ වෙන්නේ කියන එක අසහයක් වෙන ඇති හැටි දැකීම අත්‍යුත්තම ක්‍රියාවක් මනුෂ්‍යයෙකුට පමණක් කළ හැකි ක්‍රියාවක් සම්මදෘෂ්ටියකට පමණක් කළ හැකි ක්‍රියාවක් යොනිසමනස්කාරයේ පමණක් ඇති කෙනෙකුට පමණක් කළ හැකි ක්‍රියාවක් කියලා මේ දේ මෙහෙම විය යුතුයි කියලා නිකමලක් හිතන්නේ. එතකොට වර්තමානයෙන් පරිණාමය. මේ විච්චිතී මේක තමයි මේ ඇත්තේ. කියලා ඒක මිහිරි වෙන්න පුළුවන්, අමිහිරි වෙන්න පුළුවන්, ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්. ඒක දැනගන්න කටියට අපි සතිය කියනවා. උනන් වෙලාවක මේකේ මේ වර්ණගීමේ වැරද්ද එසේ නැත්නම් ඕනම තැනකදී භාවනා කිරීමට සත්‍ය සමාධි වඩා ගැනීමට හැකි විය යුතුද? හැකි විය යුතු නැහැ ඒක දීයටි සාධකයක්. අපි ඇත්ත වශයෙන්ම වෙන දෙයක් ගන්නවා. සතිය කියන চৈতසිකය ඕනම දෙලාක තියෙනවා කියලා සරුවචනසි කියනවා. අපි ඒක අදහනවා. අපි හිතන ඒ වෙලාවේ මට සතිය නැති වුණා සමාධිය නැති වුණා කියලා අපිමයි ඒකට කෙනෙහිලිකම් කරන්නේ. සතිය නැති වුණායි කියලා අවතක් කියනවා. අත්හානතෝ කටයුතු කරන සැක කරන්නේ. මේ ශ්‍රද්ධාව නැතිකමයි සත්‍යය තමයි කෙලෙස් කියන්නේ. මේ ත්‍රිමූලක සූත්‍රය, සම්මිති සූත්‍රය වගේ සූත්‍ර දෙකේම පැහැදිලිවම කියන හැම චිත්තක්ෂණයකම සතිය කියනවා. අදාහන අපි කියන ඒ වෙලාවට සතිය නැතුණයි කියලා ඒ සතිය නැතුණයි කියන හිතන හිතවිලි කියන පාහරකම නිසා සතිය ගසනවා. තමා විහිම කරන මේ සාපේ නිසා සතියේ වසනම නැත්නම් සතිය නැති එකම චිත්තක්ෂණයක් කරනවා. ඒක අදහනවයි කියන එක මේ බරපතල රැඩිකල් වාදී අදහසක්. උපන් හැම කෙනෙකුටම සතිය වඩන්න කියලා කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. මේ සතිය නැහැ කියලා අර පෑදීට බොරදී දාන කෙලස් නැත්තම්. කොටින්ම පොඩ්ඩක් දිහා බැලුවොත් මේ හැම වෙලාවෙම වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ. කවදාකවත් අතීත ගණකට කූටනවා. මෙතනින් එහා කල්පනාවක් කූටනවා. ඉතින් ඒක ඉදලා නෑ වෙන්නේ. දැන් එකම චිත්තක්ෂණයකවත් වර්තමානයේ නෑ. කොයි වෙලාවෙත් අල්ලපු ගෙදර මොකද කරන්නේ ඊයේ මොකද උනේ හෙට මොකද උනේ මේ මිනිස්සු මං ගැන මොකද හිතන්නේ ඉතින් ඔය තටමඬ දෙයක් තියෙනවා තටමඬ නෑ බබා වෙන එකයි තියෙන අයද අර හිරපු තැනට ගියා නම් ඕනම වෙලාවක පොඩි එකා ඉන්නේ වර්තමාන මේකයි දැකින ඌ එක වටිනාකම දන්නේ නැහැ ඌ වර්තමාන ඉන්න බව දන්නේ නැහැ මොකද අපි තටමඬ දැකමේ අපිට පේනවා ඌ ඉන්නේ අපිට ඉන්න ඕන තැන හැබැයි අපි එතනින් මෙතෙන් ආවේ කොහොමද කියලා මේ කායව කවුරු සනසන්න ගිහිල්ලාද මේ කෙලවෙලා තියෙන්නේ කියලා අයියෝ හරි සෝරි හරිම සෝරි කියලා හිතනවා මේ නැවත සතිය ඇති කරගන්න මේ තමන්ගේ පත්ත බද්දර දීලා ඇතර දත නිවන කතාව කියනවා පත්ත බද්දර දීලා ඇතර දත නිවන කතාව ගන්නවා උදාහරණයකට කියනවා පොල්වත්ත බද්දර දීලා ඊට පස්සේ මොල් කන්න දවසට ගිහිල්ලා අර මිනිහත් එක්ක ඉන්න වෙලාව කතා කරනකොට බොඩි නෑ නයි කියලා. අත්තම වද්දට දීලා පොල් කන්න දවසට බඩු අයිතිකාර ළඟට ගිහිල්ලා යාප්පු කතා කරන පොල් ගෙඩියක් ණයට ඉල්ල ගන්න. ඒ වගේ තමයි අපි ළඟ සදා කායික පවතින සත්‍යයක් තියෙනවා කරුණා කරලා මේකට කොනහන් දෙපා. අවදාකත් අස්වද්ධාව යොදන්න එපා. අවදාකත් මේක සැක කරන්න එපා. ඒකමයි සාපේ ඒකමයි විඳවන්නේ. කවදා හෝ මම ඉන්නේ පූර්ණ සත්‍යය කියලා අවබෝධ වෙනකොට ඒ මනුස්සයා Taman පිළිබඳව විශ්වාස කරනවා. ඒක කවුරුත් දෙන්නේ නැහැ. බුදුජානන්සේ ඒගොල්ලන් කණ්ණාඩි අල්ලන එක විතරයි දෙන්නේ. මේකෙන් බලපං. ඔබට පේනවද එක මොහොතක්වත් ඔබ සතියෙන් නැති වෙලාවක් ඉන්නවද? සතියෙන් නැති එක මොහොතක්වත්. ඉන්නවා කියලා හිතන එක තමයි කෙලෙස් කියන්නේ. මම සතියෙන් නැතුව ඉන්නවා කියලා හිතනවා නම් ශ්‍රද්ධාව නැති කරගන්නවා නම් සැක කරනවා නම් ඕක තමයි කෙලෙස් කියන්නේ. ඉතින් අපි කොච්චර මේ කෙලෙස්ට උදව් කරනවද කියලා බලන්න. අර යමට කෙලේ සතිය නැති කරලා නැති කෙරුවා මෙයා නිසා සතිය නැති වුණා කැස නිසා සතිය නැති වුණා කිවිස නිසා සතිය නැති වුණා මේ සතිය කියන්නේ කවුද කියලා දන්නේ නැතුව කරන කතාවක් මේ ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි අපි ඉන්නේ 4යි 45යි මේ ප්‍රශ්න නැත්නම් ඉතින් අපිට බාහිර මිනිස්සෙක් අපිට කල්‍යාණ මිත්‍යාව කල්‍යාණ මිත්‍යාව වශයෙන් හම්බෙන්නේ Tamange ඒක හදා ගන්නකන් තමයි. හදාගත්තට පස්සේ කවුරුකු ඉස්සරහා හිටියත් අසිතිය ප්‍රශ්නයක් නෑ. ප්‍රධානම පාප මිත්‍යාව තමයි කෙලෙස්. කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ සම්මුති කල්‍යාණ මිත්‍යා තමයි ඔය බුදුහාමුදුරෝ ආර්යනාථලා ආරෙන්නේ. පරමාර්ථ වශයෙන් බලනනම් Taman ගේන හැකි සංඥාව කල්‍යාණ මිත්‍යා. ඒක නැති වුණාට පස්සේ බුදුහාමර මොනව කරන්නේ? මම ළඟ ඇකි සංඥාව නැත්තම් කල්යාණ මිත්‍යා ළඟ හිටියත් මොන කරන්නේද? විමසකින් මට බෑ කියලා කිව්ව බැරි නම් බෑ තමයි. බෑ කියලා බැරි නම් බෑ කියලා බැරි නම් බෑ කියලා බැරි නම් බෑ බෑ බෑ. බුද්ධෝත්පාද කාලයක් වුණත් මනුෂ්‍යාත්ම භාවය ලැබුවත් ඉන්දිය සම්පත්තිය ලැබුණත් කල්යාණ මිත්‍යාශ්‍රය ලැබුණත් පැවිද්ද ලැබුණත් බණ ඇහුණත් බෑ කියලා හිතෙනවා නම් මොන කරන්නේ? ඒකකොට ඒ ඒ ඒ මුස්පේන්තු ඒ ඒ කාලකන්නිකම ඒ කෙලෙසි ජය ගන්න පුළුවන් දෙයක් ඇත්තේ. ඒ නිසා ධක්කෝ තමයි ඉස්සලම තියෙන ගුණය හැකි සංඥාව. ඊට පස්සේ ඕනම කල්යාණ මිතුරු උදව් කරනවා. දැන් ඕනම දොස්තරකෙන් අහන්න එදාට මැරෙන්න ජීවත් වෙන්න ආසාව නැත්නම් එදා දොස්තර මොනව කරන්නේ? ඒක තමයි සෙන්සර් එක දාලා බලන්නේ මූ මුදුක තියෙන්නේ මුරුක ආසාවද මැරෙන්න ආසාවක් නැතිනම් දොස්තර දන්නවා මොන බේද කෙරුවත් ඒක බේත අල්ලන්නේ නැහැ. එයාට ජීවත් වෙන්න හැකියාව තියෙනවා ડોක්ටර් පුළුවන් සපෝට් එකක් දෙන්න. ඒක නැතුව දෙනදී කියලා කියන්නේ කවදාවත් හරියන්නේ නැහැ. විශේෂම සයිකියාට්‍රි වල බලනවා මේ ලෙඩා ඉන්නේ මේ සිව්සයිඩ් කරන තැනද. සිව්සයිඩ් කියන ගහ කාලා නෙවෙයි තමයි තමයි ජීවිතේ පාවිලා නම් මේ ડોක්ටර් ගන්න මොන જાතිකේරුවත් හරියන්නේ. හැබැයි හරියන පැත්තේ ඉන්නවනම් එයාට පුළුවන් අතුලව දෙන්න. ඒක ડોක්ටර්ට දෙන්න බෑ. මේ ලෙඩාගේ ඇතිවෙන මේ සිව්සයිඩල් මේ ඩෙත් ඉන්ස්ටික්ට් එක ඒක දොස්තරට දෙන්න බෑ. ඒක ඒකත් එක තමයි අවසාන තීන්දුව තියෙන්නේ. ඒ වගේ තමයි මේ ගමනේදී ඕනම කල්යාණ මිත්‍රයෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ Taman Tamanට උදව් කරගන්න ලෑසි නැතම. Tamanට Taman උදව් කරගන්න ලෑසි නැත්නම් කල්යාණ මිත්‍රයා මොන කොක්ක ගැහුවත් ඔක්කොම වදින්නේ නැහැ. සමහරවිට විචක්ක විචාර කුසලෝ අකුසලෙන්නේ විචක්ක විචාර කරන වෙලාවට මේ වචන වශයෙන් දෙකේ ඒ වගේ සමේති සූත්‍රයේ සහ කිම්මූලක සූත්‍රයේ දෙකේදීම වින් කෙරුවත් පව් කෙරුවත් එකම චිත්ත විදියදුවත් හැම විනකටම හැම පාකටම විතක්ක ਵਿਚාර දෙක මුදු වෙනවා ඒකේ සතියක් තියෙනවා විතක්කේ පවතිනකොට මේ විතක්කේ පවතින බව ගමන් ගන්න ඒක විචා විතක්ක වෙනකොට සම්මා විතක්ක වෙනවා ඒ අනුව වෙන සංකල්ප වල තමයි මිත්‍යා සංකල්ප වල තමයි විතා විචාර කියලා කියන්නේ ඒ කොයි එක වුණත් පින්පව් දෙක තීන්දුව කරන්නේ මේ මනුස්සයාගේ තියෙන මොඩකම තකතිරුකම අනුව මිසක් විතක්ක ਵਿਚාරවල පින්පව් නැහැ. විතක්ක විචාර කියන්නේ චෛසික ධර්ම ඉවට විතක්ක ඒව පින්පව් කියලා දෙන්නේ අපේ ඇදහිලි ක්‍රමය අනුව අපේ හැදිච්ච සම්ප්‍රදායට හැටියට අපේ පසුබිම හැටියට විතක්ක විචාර නිවන් දකින්නේ නැහැ විතක්ක විචාරට බව පිණුත් නැහැ. ඉතින් මට ඇතුලේ විතක්කය ඉන් එකක්ද පව් එකක්ද කියලා කියන්නේ එයාගේ සංඥාවේ හැටි. එයා හැදිච්ච පසුබිම හැටියට මිසක් විතක්ක විචාර වල නයිසර්ගික පිනක් පවක් නැහැ. ඒව නිකන් මේ ආස්පුඩි දෙකක් වටනකොට සත්‍යයක් තියෙනවා වගේ අය ඒක පෞතින් කියන්නේ. අනිත් එක ගෑනු සත්පුඩියක් පිළිමයක් පුඩියක් කියලා සත්‍යයක් කියන්නේ. ඒක නෑ. අපි සත්‍ය දානකොට තමයි කියන්නේ මේ කතාහණෙන් කියන්නේ මේ ගෑනු කෙනෙක් කතා කරන්නේ මේ පිළිමු කෙනෙක් කතා කරන්නේ පිළිමුන් කරනකොට අපි දාන සංඥාව මිසක් මේ කතාහණේ නෑ ගෑනු පිළිමු තමයි. ඒ විතක්ක විතරවල නෑ. මේවට අපි අර පොතේ අභිධර්මයේ කියලා කියනවා මේක සෝබන ජයසික මේක අසෝබන ජයසික ඉතින් මේ කන්නඩි දාලා බලනකොට එහෙම තමයි පේන්නේ. මේ කන්නඩි දන්නේ නැතුව බලනකොට විතක්ක විචාර ගන්න විතක්ක විචාර. ඒකට විශේෂණ පදේ තමන්ගේ සංඥාවල හැටි තමයි තියෙන නිසා නැවතත් මම කියන ප්‍රශ්නේ නැවතත් නගන්නේ. ඒ ප්‍රශ්නේම නැවතත් කියන්නේ එතකොට අපිට පුළුවන් අර ගැඹුරට යන්න පුළුවන් කියලා බලන්න. විතක්ක විචාර ඉස්සරහෝ අක්ෂර වේදී. ඒ විතක්ක විචාර කරන වෙලාවටද ඒක වචන එයාම සිද්ධ වෙනවා. විතක්ක ਵਿਚාර කෙනක පින්පව් නැහැ කියන එකට ඇහුවොත් ඔය ප්‍රශ්නේ කොහොමද අහන්නේ? විතක්ක ਵਿਚාර මැදේ කිසිම කුසලයක් අපිට. ඒක සම්මද ඒක මිච්ඡද කියලා තීන්දුව කරන්නේ ඒ තරම් හැදිච්ච හැදියාව හැටියට ඒක නිසාන බටේ ලෝකේ මිනිස්සු කියනවා අපාය සංකල්පේදී අරාධිකරේ ඉන්න මිනිස්සු අපාය ගැන කියනකොට කියන්නේ ඊටාම සීතල නිතර වතුර කරන කොළ පාට තැනක තමයි දිවි රෝග. අපායේ තියෙන්නේ තන්නේ කර වායුකා කාන්දර නිතරම පිච්චෙනවා උෂ්ණයි. ඉදිරිපතේ අපාය කියලා කියන්නේ තන්නේ කර සීතල හිම වැටි කියලා. දිවි රෝග කියන්නේ බොහෝ රසයේ උණුසුම් තමයි. ඉතින් ජීවිතය අපාය අරබිකේ දිවි රෝග වෙන්නේ ටිබෙට් රටේ. ඩිවිඩන්ඩ් රිජීවිලෝ කියන්නේ අපාය. ඉතින් මේ දෙන්නට බැලුවොත් එහෙනම් මම මේ වැඩේ කළා මං අපාය යන්න හදනවා කියලා කිව්වොත් එහෙම ඩිවිලෝගේ මේ ඩිවිඩන්ඩ්ේ මිනිස්සුන්ට තියෙන්නේ තාම සීතල තැනකට යනවා. අනාදිගටේ මිනිස්සුන්ට තාම උණුසුම තැනකට යනවා. අපි මේ හදාගත්ත වචන නිසා මේ සම්මත විච්ඡද වෙන්නේ. ඒ නිසා අපි ගිනාපු අපේ හැදියාව කියලා එකක් තියෙනවා. අප්බ්‍රින්ගින් එක. යම තමයි අපි කරන හැම දෙයකම වෙන්නේ. එහෙම නැත්නම් නයිසර්ගික වශයෙන් ඒ ඒ දේවල් වල ධර්මතාවල හොඳ නරක කියලා දෙයක් නැහැ. විපස්සනා කරන්න යනකොට ඔන්න ඔය රාමෝ බිම කියලා යන්න වෙන තැන තමයි අපි හරි ඉරවිල්ලක් කියලා වෙන්නේ. මොකද අපි තාමතර හරි වැරදි දෙක, හොඳ නරක දෙක, සුභාසුභ දෙක, ලොකු කුඩා දෙක අරගෙන යන්න හදනවා විපස්සනාවෙන්. මේක බලංගු නැහැ. ඒකට ඔය මොනම ලේබල් එකක්වත් බලංගු නැහැ. ඒක නිසා පින්පව් තීරම කියන්නේ සම්මත ලෝකේ තමයි. විපස්සනාට යනකොට ඒවා සුභාසුභං අනුන්තුලං ඔක්කොම අතරින් දෙනවා පුඤ්ඤ පුඤ්ඤ පාපං පහීනස්ස කියලා බුදුහාමුදුරේ පින්පව් දෙක ඉක්මවකට පස්සේ විපස්සනා කරනවා. පින්ප විපස්සනා කුසලයක් කියලා තමයි කියන්නේ. නමුත් ඒ කුසලයේ වෙන්නේ මේ දිනාපු සම්මුති සංඥා ඒව ටික අතාරින්න ලෑස්ති. මොකද නිකන් පිටින් දාගත්ත සායම් බව ගන්න අතාරින්න ලෑස්ති නම් ධර්මතාවයේ ගන්න මේක විතක්ක ਵਿਚාර. සම්මා මිච්ඡා දෙක වැටෙන්නේ Tamange Taman ඒකට දෙන ලේබල් එක හැටියට තමයි ඒකට දෙන ආකල්පය හැටියට තමයි. ඒකේ නිතරම අපේ ජීවිතේ දවසින් දවස දවසින් දවස අපි එක එක දේවල් වලට දෙන අගයන් ආඩම්බරයන් වෙනස් වෙනවා. පරිණාමයට පත් වෙමින් යනවා. ඒක තමයි ජීවිතයේ තියෙන විචිත්‍රත්වය කියන්නේ. ඒ නිසා මේ සම්මා මිච්ඡා අපි වැරදි ඔක්කොම තියෙන්නේ උද්‍යප්පේ ඥානේ දක්ක පමණයි. සම්මසන අවස්ථාවටත් තියෙනවා. උද්‍යප්පේට ගියාට පස්සේ කොයි එකෙක් තියෙන ඇති වෙන නැති වෙන ගැටලු. කොයි එකක් ඇති වෙනව නැති. ඒ විවිධත්වයේ දකින තාක්කල් සම්මසන ඥාන විවිධත්වයේ ඉක්මන පොදු ලක්ෂණ දකිනකොට අපි මේ උද්‍යප්පේ ඥාන කරනවා. එතකොට අපි මේ දේ මොකක්ද කියලා බලන්නේ කොයි දෙයක් ඇති වීම නැති වීම දෙක දකින්න යනකොට හොඳෙත් තියෙන ඇති වෙන්නේ නැති වෙන එක නරකෙත් තියෙන ඇති වෙන්නේ නැති එක ඒ නිසා හොඳෙමුත් අපිට නිවනක් නැහැ නරකෙමුත් නැහැ මේ ඇති වෙන්නේ නැති වෙන දෙක නැති තැනට යන්න මේ අන්ත දෙක අතරයි මම මම මේ කියන්න හදන්නේ මේ ප්‍රශ්නේ දිහා විපස්සනායෙන් බැලුවොත් ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ උත්තරේ නෙමෙයි. හැබැයි දාන කතාවේ ආගමික පැත්තෙන් සීලයෙන් සමාධිය මේකට වඩා වෙනස් උත්තර ගන්න පුළුවන් මොකද ඒක වැඩ කරන්නේ සම්මුතිය. විපස්සනායේ විතරක් අපි සම්මුතියට අභියෝග කරලා රැඩිකල් වාදීව එහෙම නැත්නම් විප්ලවීය විදියට ප්‍රශ්නේ දිහා බලන්න ගියාම එක් ප්‍රශ්නක තියෙන ඒ වර්තාරකම නැති වෙලා ප්‍රපංචයක් බවට එන්න පටන් ගන්නවා. නැවතත් කියනවා වේශ නැත්තම් ප්‍රශ්න නගන්න. ආනිසංසේ ප්‍රශ්න තිබුණා වචනේ කියන දැනුත් ක්‍රියාව කියන දැනුත්. මොනවා මොනවා සංකේතන කියන දැක මොනවා හරි දුක්කර දුක්කර එන්නේ කරනවා. ඔව්. තව බුදුරජාණන් වහන්සේගේ චේතනාම්බික වේ තමයි වදාන්නේ. ක්‍රියාවෙන් තමයි අපි තව කෙනෙක් එක්ක සංවේදනය කරනවා. මෙයා වචනෙන් වරද්දාගත්ත, මෙයා ක්‍රියාවෙන් වරද්දාගත්තේ කියන්නේ. නමුත් ඒක පටන් අරගන්න චේතනාව කර්මයක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඊට වැඩි පියවරක් පිටපස්සේ. ඉතක විචාර මට්ටමේදීම යන ආරයටම තමයි යන්නේ. නමුත් ඒක බුදුජාන් වහන්සේට හෝ එහෙම නැත්නම් වෙන පැත්තෙන් බලන කෙනෙකුට ඒක ටිකක් විචාර හොඳ එකක් වශයෙන් පේනවා. තව කෙනෙක් නරකයක් වශයෙන් පේනවා. ඒ ඒ පුද්ගල දෙන්න හැදිච්චතාවයක. නමුත් මේ අපි දන්නවා යක්ක මේක වසන් නියෝ නිදර්ශනයකට කියන්නේ මේ සභාවක් පවත්වනවා මම හිතුව මම සභාවක ඒක එක නිත තියෙන කට්ටිය එකනේ යෝජනාවක් යෝජනා ගෙනාට පස්සේ තව කෙනෙක් විරුද්ධ එතකොට මම කරන්න හදන්නේ න පළවෙනි චෝදනාව යෝජනාවට ගන්නෙ දෙවෙනි එකට ගන්න කියලා අපි ඡන්දයක් පවත්වනවා නැත්තම් පළවෙනි එක අපි හිතමු ඒක ඡන්දේ ඔක්කොම එකඟ වුණා නම් අපි මේ යෝජනාවේ ඊගා ඉස්සුවකට යන්න පුළුවන්. දැන් පළවෙනි යෝජනාව දෙවෙනි යෝජනාව දෙකම තියෙනවා. යෝජනා දිවට ඉස්තර වෙලා. ඉතිරි වුණාට පස්සේ තමයි කරලා සම්පතේ. යෝජනා උනපණියට නැහැ. විතක්කමන්ට මේක පුතඥයන්ට වෙන්නේ යෝජනා වෙලා තිනවා ඒක ඉස්තිර වෙලා නැහැ වචනයක් නැගිලා නැහැ ක්‍රියාවක් වෙලා. එහෙමනම් තාම කියනවා වෙනස් කරගන්න ගැතිය. නමුත් විතක්කමන්ට මේන වැඩේ නැගලා. ඒ නිසා ඕනම ක්‍රියාවක් සබහා සම්මත වෙන්නේ යෝජනා සහ ඉස්තිර කිරීම කියලා ඉස්තාලෙට ගන්න. මේක චිත්ත වීජයක තියෙනවා. බලංග චලන බලංග උපච්ඡේද සම්පටිච්චන සංකීර්ණ වොත්තපන කියලා. සංකීර්ණ සහ වොත්තපන සංකීර්ණය කියලා කියන්නේ යෝජනාවක් කරනවා වොත්තපන කියන විවස්ථාපිත කරනවා. සීලෙන් ගන්න මේක හරි මේක ගණිතන්නේ පාස් ඉවරයි. ඊගවිෂුකට ගියා. ඉතින් අර මේ අවස්ථා දෙක ගියේ ඔය බුදුහාමුදුරුවෝ කරපු ක්‍රමය තමයි පාර්ලිමේන්තු උසාවි හැම එකම රැස්සේ. ඒ කියන යෝජනා කරන්න පුළුවන් ඕන තරම්. යෝජනා කරපු කිසිදයක් විවස්ථාවක් නැහැ. ඉස්තිරුණාට පස්සේ තමයි විවස්ථාවක්. ඒ නිසා චේතනා මට්ටමින් අපිට කොච්චරද වෙන්න පුළුවන් මේවා ඉස්තර වෙන එක තමයි වචනෙන් සහ ක්‍රියාවෙන් ක්‍රියාවට නගන. නැගකට පස්සේ තමයි හානිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඕන කෙනෙකුට කියයි උඹ මේ වැඩේ කරා. ඒක මට ඇහුණා මම දැක්කා. අන්තර චිත්තමන්ත මේ කියන කොටත් වැඩේ වෙලා ප්‍රකාශ වෙලා. විචක්‍රමණය වෙලා. උල්ලංඝනය වෙලා. තව පින දෙකම උල්ලංඝනය සිද්ධ වෙන්නේ ద్వාර දෙකකින් කය හිත මේ කය වචන දෙකකින් සීලදී අපි රකින්නේ ඕක තමයි. නමුත් ඒ බුද්ධලගේ හිත කොහෙද තියෙන්නේ කියලා එයා දන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. නැත්නම් පිටිකෙන් දන්නේ නැහැ. මොකද ක්‍රියාව තව මේ විචක්‍රමණය වෙලා නැහැ. ට්‍රාන්ස්ග්‍රස් වෙලා නැහැ. ඕනේ උල්ලංඝනය වෙලා. ඒ නැත්නම් යෝජනාව ආවට ස්ථිර වෙලා. ස්ථිර වුණාට පස්සේ තමයි ඒක සභාව සම්මතන යෝජනා කරන පමණින්ම දන්න වෙනස මේ සභාව පහට ගෙනියන්න හදන්නේ කියලා කීයක. නමුත් වැඩක් නැහැ ඒක ස්ථිර වෙලා නැහැ. ඒ නිසා මේක තමයි තුල දකින්නකොට තේරෙනවා නිට්ටරෝම මේක ඇතුලේ ඇතුලේ ආර්බුදයමයි තියෙන්නේ. මේ සම්මත නොවිච්ච හිතකට තමයි සමාධියටපත් වෙච්ච නැති හිත කියලා කියන්නේ. සමාධියටපත් වෙච්ච හිත කියලා කියන්නේ ඒක සම්මතයි. එහෙම නැත්නම් සමාධිගතයි. සමාධිගතයි කියලා කියන්නේ තාවචනක් කියන එකට මේ සමාධිගත වෙනවට සමතේකටපත් වෙනවා. සමතේ සහ සමාධි කියන සමාන වචන. සබහව සමතේකටපත් වෙනවා කියන එක යෝජනාව ඉතුරු වෙනවා ඉවරයි. ඉතුරු වෙලා නැත්නම් තාම තියෙන සබාව තරන්නේ තරන්නේ ඊගා යෝජනාවට එන්න විදියකුත් නැහැ හිත සමතේකටපත් කර නැත්නම් ඒ හිත මේ රණ්ඩු කරන සමාජයක් සමිතියක් වගේ සදාහරිත කොන්ට්‍රෝල් කරගන්න බෑ එක්කෙනෙක් කතා කරනවා ඒ වෙනුවට තව කෙනෙක් කතා කරනවා විරුද්ධව කතා කරනවා කිසිම සමතේකටපත් වෙලා නැහැ ඉතින් මේ සභාව මේ සභාවේ කවදාවත් ඉස්තිරිතාවයකට ඉදිරියට යන්න බෑ සභාපති කියන්නේ මෙහෙම කතා කරන ඉවරයක් නැහැ එක්ක ඡන්දයක් කියලා මේක ඉවරයක් කරනවා අපි මේ හිත සමතේකටපත් කරනවා ෘතඥය කවදාක සමතේකටපත් කරන්නේ නැහැ අවුලුමයි දුවන්නේ. කවදාක සමතයක් නෑ. ඒක නිසා බාහිර යුද්ධ නෙමෙයි තියෙන්නේ. ඇතුළේ යුද්ධ තියෙන හැම වෙලාවෙම අපේම ශක්තිය, අපේම තියෙන හොඳ ගති දෙගොල්ලක් එකතුලා රණ්ඩු කරනවා. ඉතින් මහා විනාශයක් නකටුයි. සමතේටපත් වෙනකම් මේක පුදුමාකාර විනාශයක් තියෙන්නේ. ඉතින් බුදුජානනාංශ කියනවා උඹට උඹේ නරක හිත සමතේකටපත් වෙච්ච නැති හිත විතර වෛරක්කාරයෙක් තවත්. ඔබ සමතේටපත් කරපම් මොන જાති හරි කරලා එදාට ඔබට තේරෙයි සමතේටපත් කරපු ගැටි එක වෛරක්කාරයෙක් විසින් වෛරක්කාරයෙක්ව කරන දඬුවම් කරනවා. ඕක තමයි ලෙඩ වෙන්නේ. ඕක තමයි අපිට මේ චිත්ත විඩයනේ. ඕක තමයි මේ විශේෂණ එන්නේ. සමතේටපත් කරවත් නැහැ. මොකද ශක්තියන ඔක්කොම එක දිහාට ගමන් කරා. ඒකට කියනවා මේ අනාකූල ප්‍රවාහය කියලා. ඒකට කියනවා මේ ඉලෙක්ට්‍රෝන මේ වගේ කියන හරි ලස්සන කතාවක් ඒ විවිධ දිශාගත වෙච්ච ශක්තිය නෙවෙයි සියල්ල ඒක දිශා ගත වෙච්චාම ඒක පුදුමාකාර විනිවිද ශක්තියක් ඇති කරනවා. ප්‍රවේගය කියලා කියන්නේ වේගයයි ප්‍රවේගයයි කියන අතර වෙනස. ප්‍රවේගය කියන්නේ අසංවිධිත ශක්තිය. ප්‍රවේගය කියලා කියන්නේ සංවිධිත ශක්තිය. දිශාගත වෙච්ච ශක්තියක් ඒක පුදුමාකාර ශක්තියක්. මේ එකම එකම මූල ධර්ම. එකම ඇතුළත තියෙන චෛතසික ටික එකම දිහාවට යොමු වෙලා ගොමෙල යන්න ගියාම ලේස දිනුවා. එයාට රණ්ඩුවව මොනම සාධනීය ගතියක්වත් නැහැ. සමතේකටපත් වෙච්ච නැති හිත කියලා කියන්නේ Tamanටම Taman ඉහින් අනගත්තා වගේ වැඩක් කරනවා. අතුරුකමක් තමයි. මේ ප්‍රශ්නෙම නැමෙත අහනවා නම් මම හිතුවා තවත් හොඳයි. මොකද අපි මේ දිහාවකට ඒක සුද්ධ කරලා සුද්ධ කරන යන්න හදා. ඒ කර්මයේ ඒකාන්තයේ කම්ම වඩාත්ති වල ඒ කර්ම කර්ම පදයක් වෙන ක්‍රියාත්මක වෙනවන්නේ කියනවා. ක්‍රියාත්මක වීම හෝ මොනදී හරි පටන් ගන්න චේතනාවෙන් එයම කර්මපතයක් නොවට කර්ම වෙන්න පුළුවන්. කර්මපතයක් කියන්නේ ඒක අරගෙනම යනවා අපායට. අරගෙනම ගිහිල්ලා අපායේ ඊගාවාත්මේ නොගියට ඊගාවාත්මේ ඊගාවාත්මේ හරි කර්මයක් වුණා සිද්ධ වෙන්නේ දිනවා කර්ම වෙලා ඉවරයි. කර්මපතේ කියලා කියන්නේ ඒක හරියටම දිශාගත වෙලා බල කැවිලා සිද්ධ වෙනවා කර්මයක් වෙනවා. කර්මපතයක් නොවට කර්මයක් වෙනවා. චේතනාමත් වෙන කර්මයේ සිද්ධ වෙනවා. නිසා කර්මේ නතර කරන්නේ චේතන මට්ටමේ. පොලිසියට ගිහිල්ලා පොලිස් පුතේ එළියලා හෝ දඬුවම් කරලා හෝ ඉරේගිලම් වේලා කර්ම මේ මේ මිනිස්වා දන්න බෑ. ඒක නිකන් විකාරයක්. ඒ චේතන මට්ටමේ වෙන්නේ මනුෂ්‍යයද තේරුම් කරලා දෙනුම කරපු වැරද්දක් හෝ හොඳේ එයා තේරුම් ගත්තොත් එයා හැදේ මිසක් තොට මම මෙහෙම කරනවා අපාය දානවා ඒක සම්නික්‍රම ඒ ප්‍රශ්නේ ප්‍රශ්න ඇති කරන අපි ගාගෙන ඉල්ලක් තියෙනවා. කවදා හෝ මේ පුද්ගලයා හේතු ගන්නන්න ඕනේ. එයා කරපු වැරද්ද හෝ හොඳයි. ඒකට ඒ මනුස්සයාම තමන්ගේ හිත හදා ගන්නවයින් අර අනිත් සියලු දේවල් නිකන් මේ පරණ කාඩ් පේල් කරලා විකුණන කතාවයි විතරයි කියන්නේ. අර නිකන් ප්ලාස්ටර් කැලක් ගන්න ස්ප්‍රේ කරලා විකුණන එන්ජින් එකක් පරණයි, බොඩි එකක් පරණයි. දිගටේ දැන් ප්ලාස්ටර් කරලා පේල් කරලා විකුණන. මේකෙන් රැවටෙන්නේ කාර් කාර් ඉන්නවද? එවටත් අපි මේ ප්‍රශ්නේ එකෙක් විචාර කරන වෙලාවට දැන් අපි දන්නවනේ ඒක දැන් ඒක ලොකියක් මොනවා හරි ඉඳලා වේදනාවක් ඇති වෙනවනේ ඒක ඒක සමතේකට පත් කරනවා කියන්නේ අපි ඒක මේ වෙලාවට ඉස්සරහම මෛත්‍රී වගේ ඒ නොකරනවාද කොහොමද ඒක තේරෙන්නේ මේකට නිදර්ශනයක් කියන්නේ මොකද්ද ඔය විතක්ක ਵਿਚාර කරනවා කියන එකෙන් අදහස් කරන විතක් ਵਿਚාර කියන්නේ මූල ධර්මයක් නේ. නේද? අපිට දැනනා. ඔව්. මේ දැනන දේ ගැන අපිට නැවත මතක් වෙනවා. එතකොට ඔව් එතකොට ඉදිකටම ප්‍රශ්නේ මම නගන. ඒ ගැනම ඒ ගැනම අපි නිතර නිතර මතක් වෙනවා. ගල ඒ ටිකක් මතක් වෙනවා. ඔව්. ඒ වෙලාවට අපි විතක් ਵਿਚාර කරනවා නේද මෙයාට මොකක්ද? හොඳට මම මම කියන දැන විතක්ක ਵਿਚාර කරනවාද කෙරෙනවද? ඉතින් එහෙනම් මොකද ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන විතක්ක ਵਿਚාර කියන එක අපිව නාශනනුවක් දාගත්ත හරකෙක් වගේ ඇදගෙන යනවා. ඉතින් අපිට මේ වෙලාවේ යමක් අපි අපිට කෙරෙන දෙයක් මෙතන තියෙනවා නම් අපි මේක ගැන කරදර වෙලා අපි මේක පිළියම් කරන්න හදන්නේ අනුන්ගේ ළමයට උපන උපන සත්‍ය ලියන්න හදන්නේ මම තාත්තයි කියලා. මේ කොහෙද යන ආකැන දන්නේ? අවුරුදු වේදකමක් කරලා හම්බෙච්ච දරුවෙක් මම කියන්නේ නෑ මගේ දරුවා. මේක මේක තේරුම් මේ විතක්ක ਵਿਚාර කෙරෙනවා නම් ඕකට පිළියම් කරන්න ඕ ඕක මගේ කියා ගන්න මොකද්ද තියෙන ඕමනා ඉතලා බලන්න මේක මගේ දරුවෙක් කියලා මගේ දරුවෙන උනාවල කවල කොල කියාගත්තොත් නේ අනුගේ දරුවෙක් නම ඊවනසේ බැලපෙක ඉවරයි අපව එන එක වළක්වන්නත් බෑ මේක ඒක වෙන දෙයක් ඒක අපේ තියෙන හැදියාව හැදියට අපේ ආරය හැදියට ඊමණට දකින්නට තේරියනවා නමුත් මේකන අපිට පිළියම් කරන්න හැකියාවක් තියනවද විතක්ක විකාර කෙරෙන එකක් නෑ. අපිට තියෙන්නේ මෙන්න මමේ අනාත්ම tattwe. මේක මගේ අරමුණට පාලනය කරන්න බෑ. නරක හෝ හොඳ. ඒක දිහා හොඳට කිසිවක් නොකර මේක දිහා බලාගෙන තරම් විපස්සනාව මේකට මෛත්‍රී කරන්න ගියත් ඔය කරන්න හදන පැන යාමක් නේ. ප්‍රශ්නේ පැන යාමක් නේ. මේ මේ දත එකක් කොමඩ ඉන්ජෙක්ෂන් ගහලා මේක හිරිවට්ට ගන්න හදන කතාවක් නේ. ගන්න එකම හිරිවටින් ගියවම ආයෙනවා. මම කියන්නේ මයිට් එපයි කියලා. මම කියන්නේ නමුත් මතක තියාගන්න ඒක తాවකාලික හිරුවැකීමක් පමණයි. ප්‍රශ්නේ පැන යාමක් පමණයි. ප්‍රශ්නේ නියම මොන දෙයක් හදනවා නම් මේ විතක්කේ නැවත නැවත එන්නකොටම බලන මේක වෙන දෙයක්ද කරන දෙයක්ද? වෙන දෙයක් නම් මතක තියාගන්න මේක සුද්ධ නිදර්ශනයක් අනාත්ම බලන. මේක මට පාලනය කරගන්න බෑ. මේකේ නියවාසිකයක් නෑ. මේක විධායකයක් නෑ. මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒකට පශ්චාත්තාප වෙන්නත් නෑ මොකද මේක මේ මගේ ශේෂ්ඨින් පිට මගේ මේ වළංගු ශේෂ්ඨින් පිට මගේ ගෝත්‍ර භූමියේ මගේ ගෝත්‍ර භූමියේ නෙවෙයි මේ මිනිස්යාවත් දෝෂන්නේ විතක්ක කියන එක කෙරෙන දෙයක් විතක්ක කියන එක කරන දෙයක් නෙවෙයි කරන වෙලාවල් තියෙනවා අපි අරමුණට හිත මෙහෙවනකොට කරන දේ විතක්ක නම් මෙනේ කරනවා නමුත් ඒක කරන එක කෙරෙන එක වෙන් කරන කරනවා කියන එක මම කියන ඉතාම සූක්ෂම ඒ පුද්ගලයා විසින් එතනදීම කළ යුත්තක් මිස බාහිරයට ප්‍රශ්න නගන්න ඉස්සෙල්ලා තමයි ව්‍යාකරණය හදාගන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ නගනකොට විතක්කේ කියන එක කෙරෙන දෙයක් නම් අද කියන්නේ මේකෙන් පැහැදිලිම අර්ථයක් දෙනවා. මගේ පාන්නේ නෙවෙයි මගේ මේ හිත වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයද? මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි. මගේ න්‍යාය පත්‍රය මේක මේ වද දෙන දේ නැවත නැවත මතක් වෙන එක මගේ මන අපේ නෙවෙයි. හිතලවත් වළක්වන්න බැරි තරම් ඌ කාගේ න්‍යායපත්‍යද වැඩ කරන්නේ අසරණයි අනාථයි නන්නත්ත උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි තැවෙන්නේ මේ කිසිම පදනමක් නැති දෙයකට අතීතයේ හෝ අනාගතයේ බුදුහාමුදුරුවෝ කියනවා අතීතයේ යදතීකම් පහිනන්ත අති අනාගතං තාම පැමිණිලා නැහැ මේ දෙක මත තියෙන දේවල් මායාවක් බව නිකන් ලේඛයක් බව තේරුම් අරගෙන මිසක් මේකට පණ දෙන්න හදනවා නම් මෛත්‍රීකල කර්මාව කරලා අර අහ කියන දෙයට තවත් අපි අඳුනා ගැනීමක් කරලා ඒකට මේ ආසනයක් පටලා අනේ මේ පොඩක් කියලා වාඩි වෙන්න කිව්වා වගේ තමයි මේ යන මනසයට අහ කියන මනසට දෙන්න කියලා ආසනයක් පනවලා මේ ආවෙත් ඒකක් බොන්නද අර මේ කියලා අහන්න පටන් ගන්නවා. ඒ නිසා මේකෙදි කෙරෙන දේ කරන දේ තේරුම් අරගන්න බලන්න මම හිතන්නේ මේ මම කිව්වට මේක ලේසි නෑ. එතන තද තද තද තද අවදිභාවයක් ඕනේ. තද ස්වයං විවේචනයක් ඕනේ. තද විප්ලවීය හැඟීමක් ඕනේ මම මේ වේලා කතා කරනකොට කෙරේ. ඉතින් ඊට වඩා බොහොම සූක්ෂමයි. ඉතින් ඇතුළේ මේ විතක්කේ අන්‍යතම අල්ලගත්තොත් 99ක් thought without a thinker. දෙයට බලන්න මේ 99ක්ම නේ හිතවිලි හිතන්නේ නැති හිතවිලි ඇයි මෙවට කරදර වෙන්නේ? කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ. ඇස්සින්දර දිවේන යන්න පාරක් දිවේන කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ. ඒක නිසා අපි ලොකු දාන දින කාලේ කිව්වේ බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්ත. බුදුසෙන් අපිට කියන මේව ගැන කරදර වෙන්න එපා මේ කරදර වීම කෙලෙස් යනකොට වැඩෙන්න වැඩෙන්න කෙලෙස් වෙනවා. බුදුජානක අපි වෙනින් ඕක පැත්තකට දාපන් කියලා අපිට කියලා තියෙනවා. ඒ නිසා ඉන්න දින බොහෝ දුක් බුදුහාමුදුරුවෝ අපි වෙනින් අයින් කළා. වර්තමානයේ තියෙන දේ පමණයි වගේ කියන්නේ. ඒ ටික බොහොම පොට්ටයි. අනිත් ටික වර්තමානයේ හිත ඉඳිනවද නැහැ? කිව්වත් නෙමෙයි. ඒකගෙන මම මගේ උපන් ගහතිය ළමයින්ට උපන් ගහතිය දෙන්නේ වර්තමානයේ හම්බෙන බබාලට විතරයි. අතීතන අනාගත ඔක්කොම වෛශ්‍ය වෘද්ධිය මම බාර ගන්න කෙනෙක්. ඕන කෙනෙක් වෛශ්‍ය වෘද්ධිය කියන මේ බබාලා බාර ගන්න මම නැහැ. අන්තිමට දරුවෝ නැතිකමට සෝක වෙනවා. මේ වත්තපන් හැම හැම්බෙන්නේ නැහැ. වත්තපන් කිව්වට හිතෙන්නේ නැහැ නේද? ඉතින් මේවට ඇයි අපි ගිනිමන් බදී? මේ පයින් රිලව්. මේ සිටුවෙන දේවල් දැනගෙන පුළුවන් තරම් එක සුතමේ ඥානේ යෝනිසමනසිකාරයෙන් සම්මාදිට්ඨියෙන් හොඳට තෝරලා දාගන්න ඕනේ අතීතයට නෙවෙයි අනාගතයට නෙවෙයි කරන දේවල්ද කරන කරන දේවල්ද කියලා බලුවොත් ඒක නිකන් ජිග්සෝ පසල් එකක් හදනවා වගේ පුදුමව දුමාකාර සතුටක් තියෙනවා අපේ හිත කොච්චර දුක් හොයාගෙන යනවද කියන්නේ. හොරි කරන්න තියෙන දේවල් හොයාගෙන යනවද කියලා ඒකට නිකන් හරියට කූඩලට අන්ධකාරයේ චේතනය නැතු ඉන්න බෑනේ කොට්ටේ උඩක් තිබ්බා. ඒක බැරිල යන්න හදන්නේ මේ චේතන. ඒ වගේ තමයි අපේ හිතේ කෙලෙස් නැත්නම් නිකන් උනවා. නිකන් නිකන් කරප්පන් වගේ. නිකන් ඇලර්ජික් වගේ. කෙලෙසක් එන්නකම් බලා ඉන්නවා කිච්චක වුණා හරි. ඉතින් ඔන්න ඔන්න සතාට තමයි පුත්තජනය කියලා කියන්නේ. ඔය ලෙඩේ තියෙන සතාට පුත්තජනය කියලා කියනවා. ජයෙන් බොන්න වේවා. දැන් පහයි 10යි අපි යන්න තියෙනවා. නැවතත් මම ආරාධනා කරනවා මේ මේ ප්‍රශ්නේ අපි වරණගම මම මේ කාටවත් මේ මම හයිය කතා කරාට තරහට නෙවෙයි අර ඉන්ට්‍රස්ට් මේ වගේ පිරිසක් නැත්නම් අනික් කට්ටිය මේවා කියන්නේ ගියාම තරහ වෙනවා මේ හොඳ නරක දෙක නැහැ කියන හදනවා මේ ආමියෝ මේ මේ අපි මේ මේ මේ අවජාතක කතා කතා කරනවා කියන්නේ අපිට කිසිම ඒක මොනක්වත් ඕනේ අපි මම බලන්නේ ප්‍රශ්නෙට බහ ගන්න පුළුවන්ද කියලා දැස්සොත් උතර ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙට බැස්සොත් ප්‍රශ්නයක් නැහැ. කෙරෙන දේවල් වලට බුදුහාමර කියලා තියෙනවා සබ්බේ සංඛාර අනිත්‍ය සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ ධම්මා අනත්ත සංස්කාර වෙනවනම් තමයි කර්ම වෙන්නේ සියලු ධර්මයෝ අනාත්මයි හැබැයි සියලු ධර්මයෝ සංස්කාර දැන් අපි ඉර පායනවා කියන දියක් අපිට කර්ම රැස් වෙනවා ඉර බහිනවා කියන දියක් අපිට කර්ම රැස් වෙනවා ඒක ධර්මතා ඒක අනාත්මයි නමුත් මේ ඉර මමයි පායන්නේ දැන් මමයි මේ ඉර නංගවන්නේ කියලා මේක ඇඟට ගහගත්තොත් දැන් මේ නගින ඉර මගේ එතකොට මේ උපල්ලාගෙන උන්න සංස්කාර කරන සංස්කාර ගෙරුවොත් දුකට අනිත් දෙක යනවා. මේ කොහොමවත් අපි කටමැව්වත් නැසත් පායන ඉරනේ. ඇවිල්ලා බලන්න ඉඳ අපිට මොකෝ. මේ බැලුවොත් මේ හිතකට නිකන් ඉන්න බෑ හිතන්නේ නැති. මේ හිතන හැම එකක්ම මේ මගේ යෝමනාට චිත්ත එකක් දීලා ගෙන්නකට ආරාධනාද නැත්නම් මේ ගේට් ක්‍රෑෂස් ලක ආරපාරයන් මිනිස්සු ගිත කොට වෙනවාද කියලා බලලා මේ හැම කෙනාටම ප්‍රධානමත්වයේ සලකන්නේ මොකද වෙන්නේ? ඉතින් හොඳට ඩිස්ක්‍රිමිනේට් කරන්න ඕනේ කාටද මං එන්න කියලා ආපු අමුත්තා. කවුද ප්‍රධාන අමුත්තා? කවුද මේ වෙලාවට යන කලාබරේ වදින්නේ? මොකුල් ගල් වලට මරණේ වල වලට කුළුක බැද්දාගෙනවල ගෙට වදින කට්ටිය ඉන්නේ. මේ විදිහ කවුද කියලා දැනගෙන මේ මාසෙ යන පොඩ්ඩක් හිටපන් අපි දාන්නේ වුණාට පස්සේ ඔබට දෙන්න මොකද හිටපන් කියලා. මේ මාසෙ කියලා මූල අහන්නේ වාඩි කියලා වදිනවා. ඒක තමයි ඉවර කරනවා ඉවර කරනවා කියන එක ඒකට මට අහු වෙනව පොතක්. නමුත් එහෙම කියන්න බෑ. එහෙම කියන එකේ දෝෂයක් තියෙනවා. මොකද මානසිකාරයෙන් තොරව නිවන් දකින්න. ඒ නිසා හිතවිලි වගේක් මෙහෙවන්න. මේ පාරේ නීති ඔක්කොම නැහැ කියලා පැත්තකට දැම්මොත් අපිට මානසිකාරය පවත්තක්. මානසිකාරය කියලා කියන්නේ අපි ඇති කරන දැන දැන දැන දැන මෙහෙවීම සඳහා කරන විතක්ක වගේක් තියෙනවා. ඒකට කියනවා අපි මෙනෙහි කරනවා කියලා. ආරම්භයේදී අපි අරමුණට මෙනෙහි කරනවා. අරමුණ මෙනෙහි කරන එක වීර්යය යොදලා එල්ලයක් සහිතව වාතනා සහිතව අධිෂ්ඨාන සහිතව කරනවා. එහෙම කරන්නේ මොකද? එහෙම නොකරොත් හිත නන්නත් ආරයි. එහෙම නොකරොත් හිත අප්‍රමාදිත වෙන්න තියෙන නිසා අපි දැනගෙන මධ්‍යස්ථාන වල මේවන. ඒකටත් හිත. ඒක කරන විතර. එතකොට හිත පිටියෙන් දාද මේක කරන විතර. ඒක දැනක ඉන්න බැරුව එයා සත්‍යාංග යනවා වේදනාවක් ගන්නවා ඒක ගැන කල්පනා කරනවා ඊයේ වෙච්ච බැම්මක් ගැන කල්පනා කරනවා කරණ දෙන බැනුමක් ගැන කල්පනා කරනවා ඒකට කෙරෙන විතක්. ඒක දැනගන්න ඕනේ මේ වැඩේට එල්ල කෙරුවොත් විතරයි මේ හිතේ කෙරෙන විතක් කියලා જાතියක් තියෙනවා කියලා දන්නේ භාවනා කරන එක නම් විතරයි. නැති කවුරක්වත් දන්නේ නැහැ. ඒ නිසා කොහෙන්ද මේවා කල්පනා කරන්නේ කියලා. භාවනා කරන මනුස්සයෙක් විතර කියනවා මේකේ සකර්මක අකර්මක ભેදයක් තියෙනවා. සවිඥානික අවිඥානික ભેදයක් තියෙනවා. අසංකාරක අසංකාරක ભેදයක් තියෙනවා. මේක කාටද යෝගාචර විනය කර දෙන්න පුළුවන්. මොනම විදිහකින් කාටරි කියලා දෙන්න පුළුවන්ද ඔය හිතවිල්ල සකර්මකයි අකර්මකයි සවිඥානික අවිඥානිකයි. මේ බුදුආමරට කියදගෙන එහෙම දෙකක් තියෙනවා. අවිඥානික සංඥානික කියන උන කරුණාකල වෙන් කරගන්නේ නම් එදාට ජීවිතේ ගුණයක් වෙනවා. අසංකාරික අසංකාරික තියෙනවා සචේතනික අචේතනික තියෙනවා. මේ දෙක වෙන් කරලා දෙන්න මට බෑ. ඒක ප්‍රත්‍යක්ෂත් එක ගලපන්න. සසංකාරික දේ හිතලා කරන දේ ඒකේ ප්‍රත්‍යක්ෂ නම් හොඳයි. අර හිතන වෙන හිතිලා හිතන දේවල් ඇත්ත වශයෙන්ම කියන ප්‍රත්‍යක්ෂයක් ඇතුළු නෙවෙයි සිද්ධ. ඒවා මේ අතීතයේ වෙච්ච දේක් අනාගතේ වෙන්න තියෙන දේක් මායාවක්. මේ දරුවන් උපන්න හැම දෙයකින් මේ කියන්නේ හිතලා කරන දේ ප්‍රත්‍යක්ෂයකට සම්බන්ධයි. ආයන ප්‍රශ්නාවට සම්බන්ධයි. රූපයට සම්බන්ධද වර්තමානට සම්බන්ධ නම් අන්න තේමාවක් තියෙනවා. ඒක බුදුන් කියන මේක මට කරන්න බෑ. මම ඔයාලට කියන්නම් මේකේ තියෙන අතුරු මාර්ග මේ අතුරු මාර්ගයෙන් මේවා දැනගත්ත ධර්මත හොඳයි මම කියන්නේ මේක දැනගන්න තමයි යන්න අන්න ඒක මොකදී ඒ ඒ යොමු ඔබනු ලබා ගැනීම ඒක සතියදී වීදීදී ඉතාම අත්‍යවශ්‍යයි කියන කමඨහනක ප්‍රගණ කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේක අල්ලන්න ගියොත් විතරයි ඒකේ තියෙන නොසන්ඩරකම් ඇති ඒකේ තියෙන චාරයක් නැතිකම නැතිනේ ඒක ලොකු ජයග්‍රහණයක් ඒක ලොකු රෝග නිදා රෝග නිర్ణයක් ඒක ලොකු මම කවුද කියලා දැනගැනීමක්. මේක ලොකු මනස හිත දැනගැනීමක්. ඒක පස්චාත්තාප වෙන දෙයක් නෙමෙයි. ඒක මේ යොදන යොදවපු ආයෝජනික අපිට පිට ලාභයක්. පස්චාත්තාප වෙන කාරණා නේ. ඒක නිසා හැකි සංඥාවෙන් බලන්න. කැලෙන් ගන්න ඕන නියම උදාසල්ගේ කුළු ගැතියම තියෙනවා. කැලේ ඉන්නකම් නියමයි කුළු ගැතියම තියෙනවා. කැලෙන් ගත්ත ගමන් ඌ කුදුමේද ඔලමල වෙන්න පටන් ගන්න. ඒක භාවනා කරන හිත දාපු ගමන් ඉතින් තියෙන සම්පූර්ණ ඒ නොසන්ඩාලගත්තු වැඩි වෙන්න පටන් ඒක භාවනායේ දෝෂයක්. ඒක මේ හිතේ ස්වභාවය ඒක අපි දැනගන්න විතරයි. ඉතින් මොකද දැන් භාවනා කරන්න පෙළඹෙන්නේ මොකද මේ හිත පාලනය කරගන්න බැරි තත්ත්වයකටපත් වෙච්චාම ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. ඒක කර්මයක් කියලා හිතනවා. වැරද්දක් කියලා හිතනොත් මේ අපි ඉගෙන ගන්න හදන චිත්ත ධර්මයක් කියන බව දන්නවනම් මේ කම්පාටපත් වෙන එක වෙච්ච දෙයක් නේ කරපු දෙයක් නේ ඒක දැනගත්තා නම් කොච්චර ලොකු පෞරුෂත්වයක් තියෙනවද ඒ කම්පාවට වෙච්ච හිත දැකලත් කම්පා නොවීද? ඒකයි වීර්යය කියන්නේ. ඒකයි බුදුහාම පෙන්වන අතර ධෛර්යයන්කත්. මේ සාධුතත් මෙතන අවසන් හොඳ නැහැ කියලා. මේක ඉවර කරන පැත්තට බාන්න ගන්න. ඇත්තටම එහෙම නැතුව ජීවිත කරීත් තව දේවල් තියෙනවද නැත්නම් අපි සමාප්තියක් ලබා ගන්නයි බලාපොරොත්තු ඒක නිසා මම හිතන්නේ ඇත්තම මේ නීතිකට ආවට මේ සුනිල් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්. මම හිතන්නේ අද අපි කරපු දෙවෙනි රිට්‍රීට් එක මේ අයිතිකාරය ඉන්න වෙලාවක ඉතින් ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒකෙදිත් මේ ධම්මජීව කියන චර්යාවත් එක බලනකොට අසුනිල් අපේ මේ සිඩ්නි වල සංවිධානය කරන ලංකාවේ ඉන්නවා. අ නිව්සීලන්ත සංකල්ප කරන අජත්තා ඉන්නවා. මේ රීට්‍රීට් එක ඕගනයිස් කරපු දර්ශකය ඉන්නවා. මේකට ඔක්කොම කලාතුරකින් හම්බෙනවා. ලංකාවේදී හම්බෙන්නේ බොහොම කලාතුරකින්. ඒ කියන්නේ මේ ධර්මයේ කටයුතු කරන්නේ නැත්තෝ. ඉතින් ඒ නිසා මම කැමති එකිනෙකාට අඳුරලා දෙන්න සුනිල් කොහොමද නැගිටි? මේ මනුස්සයා තමයි සුනිල් දෙවිසිංහ කියන්නේ නැත්තම්. ආ මේ එමු ලොකා. සුනිල් අමිතිරේ කියලා මොකක්ද කියන්නේ ඉතින්? ඇයි ඒ සිංහගේ? ඈ නෑ නෑ තවත් තියෙනවා මෙයා තියෙන නම. ආ ඉතින් සිංහ අමිතිරේ. ඉතින් සුනිල් දෙවිසිංහ වරදක් කියන්නේ. මේ ඉන්න එයාගේ අයියා හැමදාම නිකන් පාත් ගන්න එක. ඔය දැන් විතරක් ඇවිල්ලා පව් සමා කරන්න ඔය එන්න පටන් අර ගන්නවා. එතකොට මේ මේ ලංකා නැගිටු. ආ තාම ඇත්ත දනවා. ඒ සිග්නල් සිසිට ගවනයි. එතකොට මේ අජන්තා ඔය අජන්ත කරන්නේ මේ නිව්සීලන්ත වල විශේෂම මේ වෙලින්ටන් තමයි මෙයා මෙයාගේ දයා මේ අද දයාගෙන මම හිතන්නේ. දයා හිතන්නේ තමයි ස්වාමි පුරුෂයා. මේ දසලේ ලංකාවේ ඉන්නේ ඒ දින තමයි එතකොට දර්ශිකා. දර්ශිකා කියලා කියන්නේ මේ මේ මේ මෙල්බන් නියෝජනය කරනවා මෙල්බන් ගණන් ගජිත මිනිස්සෙක් නේ මෙල්බන් වලින් බාලම ජෙල්ලා. එනකොට පුදුම ඔය මේ මේ මේ මේ රිට්‍රීට් එකේ මම හිතන්නේ ලංකා අපි කරපු ඉස්සලාම දවස් 1ක රිට්‍රීට් එකක් දැන් අපි ඉන්නේ 20 26 වෙනිදාට දාර්ශනික තමයි ඕගනයිස් කරුවේ ඉතින් මේගොල්ලෝ ඇත්තටම මේ හම්බෙන්නේ නැති නිසා මම මේ දෙන්න නදන්නේ මොකද මේගොල්ලෝ මේන් ඉචිලා ගියාම ආයෙ නැවත මේ වගේ එක බහලයක් අද වෙනවා කියන කලාතුරකින් නමුත් මම ඊමේල් වලදී මේගොල්ලෝ කනෙක්ට් කරා මම දන්නේ ඔක්කොම මම දැන් බලාපොරොත්තු වෙන්නේ අපි දැන් හෙට රැස්වීමක් කියලා මේගොල්ලෝ තමයි මාව ඇවිස්සුවේ වැඩේට අපේ රිට්‍රීට් සෙන්ටර් එක රන් කරන්න වෙනම කොමිටියක් හදලා. ලෝකල්. يعني රිට්‍රීට් සංවිධානය පමණක් සබ් කොමිටියක් හදලා. ඒ සබ් කොමිටියකට මේගොල්ලන්ගේ වෙනම කොමිටියක් හදනවා ඉන්ටර්නැෂනලි සපෝට් කරනවා. ඒගොල්ලෝ කරන්න හදන්නේ කෙලින්ම ඉලෙක්ට්‍රික් සොෆ්ට් මේ මොකක්ද කියන්නේ ඉලෙක්ට්‍රොනික මෙතඩ් එක තමයි යන්නේ. ඊට පස්සේ ඒක දැම්මම කියන එක හොඳ නෑ නමුත් නිස්සාරණ වනේ සහ භාවනා මධ්‍යස්ථාන කියන දෙක දෙබිඩි දරුවේ කර්මයේ ඔපරේෂන් එක කරන්න හදනවා. කියන්නේ භාවනා මධ්‍යස්ථාන කියන එක ඉතාමත්ව සක්‍රීය විශේෂ අවධානය ඕන කරන දවසේ පැය 24 වැඩක්. අරන්නේ එහෙම නෑ අරන්නේට බොහෝම විවේකී අවශ්‍ය කරන ඉතර සංවිධාන ශක්තිය ඕනේ නෑ. ඒ කියන්නේ මේ දෙන්නම එක මල්ලේ දාගෙන දැන් දිව්වේ අවුරුද්දක් තියෙන යම් යම් ප්‍රශ්න තියෙනවා යම් යම් ප්‍රගති තියෙනවා. ඒත් අපි ඒක දානවා දානකොට අපි නම් කරනවා ලංකාවේ ටිකට් ඕගනයිස් කරපු සහ දැනට තියෙන අපේ කොමිටියේ කීප දෙනෙක් දාලා ඒ ටික අපි ඔයගොල්ලන්ට අඳුරලා දෙනවා. අඳුරලා දුන්නාට පස්සේ සම්බන්ධීකරණ මම විශේෂයෙන් මේ කියන්නේ මෙච්චරයි. ඊට පස්සේ සෑම විසන්වයන් ආරාධනාවක්ම අර කොමිටියට යනවා. ඒ කොමිටිය සංවිධානය කළ බලනවා මේවා කොහොමද කොහොමද දැන් මම දැන් මෙතෙක් කල් මම කිව්වේ මම පුද්ගලිකව එක එකනට එක එකනට කියනවා මේ මේමයි කියන්නේ කියලා. දැන් මේ සැරේ UK වල ඉන්න කට්ටිය කියනවා දවස් 14ක රිට්‍රීට් එකක් යනවා ස්වාමීන් වහන්සේ මාසයක් UK වල ඉන්නවා. මම කිව්වා දවස් 14 මම වගේ වෙන්න රිට්‍රීට් එක රෙසිඩෙන්ෂල් තියෙන කාගේ ඉක්වෙටි කරගන්න. ඔය දැන් තමයි ජර්මනි කට්ටිය ඒක සම්බන්ධ කරනවා. අයිරිෂ් කට්ටියකුත් ඉන්නවා. ඉතින් කැනඩා ඇමරිකා යනකොට මාසයක් දෙනවා දවස් 15 15 දෙකම ලොකු රටවල්. එතන මැදට ෆයිට් කරන්න ගන්නවා. ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත කිව්වන් පස්සේ ඕස්ට්‍රේලියානු කට්ටිය නිව්සීලන්ත එක පාගලා බිම දාලා කියනවා ඔතන 3000 ආදායකගේ බෞද්ධයෝ නෑ අපේ එකේ 3 ලක්ෂයක් විතර ඉන්නවා සමාන සැලකිලි කරන්න බෑ ඒ නිසා මේ ඕස්ට්‍රේලියාවට වැඩි බර ඕනේ. මම මේ බයිල අහලා තියෙන්නේ මම ඊට පස්සේ අර කොමිටියට කතා කරලා කියනවා ඒක ඔක්කොම සාධාරණීකරණය කරගෙන යන්නේ කියලා. ඉතින් එතකොට මේ අවුරුද්දකට විතර කලින් අපිට කන්ෆර්ම් කරන්න බෑ. හැබැයි අරතරම විවේකයක් නැහැ. මොකද මාස දෙක තුනකට වැඩි පිටරට යන්නේ නැතුව බෙදා ගන්න හදන්නේ. ඒ කියන්නේ ඇමරිකා කැනඩා එක ට්‍රිප් එකක්, UK ජර්මනි එක ට්‍රිප් එකක්, නිව්සීලන්ත ඔස්ට්‍රේලියා. එහෙම කෙරුවට පස්සේ එතකොට මීටිකල ඒක කාලෙ වෙන් කරගෙන යන්න පුළුවන්. දැන් දැන් ආපහු කරයක් මීටිකල කාර්ක සභාවයි, රිට්‍රීට් කරන කට්ටියයි, සංඝයයි, දායකයෝයි අතර පොඩි ඩයලොග් එකක් පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම මේ ජීසුලිය පටන් ගන්නවා වගේ වෙලා තියෙන එකකින් අලුකු ඒ මලකට ගලවලා යෑමක් කරනවා. ඉතින් එහෙම සැලසුමක් අත්ව නෙවෙයි අපි වැඩ පටන් ගත්තේ. ඒ නිසා දැනට අඩුපාඩුකම් වගේ තියෙනවා මම හිතනවා අඩුපාඩුකම් කියන්නේ ඕරතක්. නෑනට හම්බෙච්ච ඕරතක් නමත් පුදුමාකාර අවශ්‍යතාවයක් සහ හැකියාවන් සහිත මිනිස්සු. මට කියන්නත් බෑ මම මේක සංවිධාන දක්ෂකමක් කියලා මම කරන්නේ ඒගොල්ලන්ටම බාර දීලා කරගෙන ගියාට පස්සේ හරියනවා ඒ නිසා මම අද අවස්ථාව ගත්තේ එකිනෙක හඳුනා දෙන්නාට පස්සේ මේ ඒක ඊමේල් එකකින් දකින්න වැඩි මුණ දක්වාම හොඳයි ඒක නිසා මේ අපිට කරන වැඩපිළිවෙලේ ඉස්සරහට ලොකු ඊමක් තියෙනවා මීතිරිගල දුලි පෙහ කියනවා මීතිරිගල දවස් තුන රෙටික් කරන්නේ අපි ඕගනයිසින් ටීම් එක කියනවා අඩු ගාණ දවස් 10කට එනවනම් ගෙන්න කියන්නේ නැත්තම් නිකන්. එතකොට යටියන් කර සහ අමිතිරි කළ තියාගන්න වෙනවා දවස් දෙකේ පිටි. එතකොට අපිට මේක මේක මේගොල්ලෝ කොහොම සාදරයිනේ. එතකොට මේ අපේ ටීම් එකට මම කියනවා අපේ රිට්‍රීට් ඕගනයිස් කරන ටීම් එකට මේගොල්ලත් එක්ක සම්බන්ධකම් පවත්ලා ඌවත් එක්ක මේ දවස් දෙකේ තුනේ රිට්‍රීට් වලට කරන්නේ. ඉතින් එතකොට මම හිතනවා විලුක්ෂව තමයි මම ටැක්ස් කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ වගේ වැඩ කරන්න ගියාම මොකද අන්තිම ඊමේල් එකට මට ආන්සර් කරනවා. මේ වෙනකන් හැම එකටම දාපු ගම සම්දල ආන්සර්. ඒකල මට චෝදනා කරනවා ටෙලිෆෝන් කෝල්ස් වැඩ කරලා. ඒ මොකද පෙරේද මට දර්ශක කතා කරලා කිව්වා සාංශ මේක මට ට්‍රාන්ස්පෝර්ට් නැහැ. මොකද වෙන්නේ කියලා මම බංකෝ විලිප් එකයි ට්‍රාන්ස්පෝර්ට් කොටයි කියලා තියෙනවා මට කවුරුත් ආන්සර් කරලා. ඒක වෙයි. ඉස්සරහටත් වෙයි මොකද දැන් මම මේ වෙලාවේ ඉඳලා මට කවුරු ටෙලිෆෝන් කරුවත් දැන් ඒක මට අන්සර් කරන්න බැහැ. ඒක මම කියනවා මේකෙදී අපි වෙබ්සයිට් එකක් පටන් ගන්න තියෙනවා. ඊමේල් තමයි ට්‍රස්ට් වෙන්නේ. මට යන්න පුළුවන් ඊමේල්. හැබැයි මට කියන්න බෑ හැම වෙලාවෙම ඊමේල් බලන්න කියලා. නමුත් ඒ හරහා තමයි යන්නේ. හැබැයි ලොකු වැඩක් කරලා කියනවා. ඊමේල් හරහා මම විතර වැඩ ගන්න කෙනෙක් මම හිතන්නේ Google එකේ කවුරක්වත් නැහැ. කියන්නේ ලෝ මුළු හැම හැම කෙනෙක් එක්කම කනෙක්ට් කරනවා. ඒ මට සමහර ඔය දිග ලියුම් එවන ස්ක්‍රීන් දෙක තුන. මේ ළඟදී එක්කෙනෙකුට මම කිව්වා මාගේ තියෙන කලබලකාරී ජීවිතය හැටියට ගන්නකොට මේක කියවන්න බෑ නේද? ඒ නිසා මේ අඳුනගත්තම අපිට ෂෝට් ඇන්ඩ් ස්වීට් කෙලිම කියන්න පුළුවන්. මේකයි පොයින්ට් එක කියලා. ඉතින් ඒකට මේ මේ කට්ටියට සම්බන්ධීකරණය කිරීමේදී මෙතන අනුකාරක සභාවට එන කිසි කෙනෙක් මෙතන මට පේන්නේ නැහැ. හිටියොත් මම දන්නවා හේමන්තාවනේ ඉඳලා මම. හේමන්ත නේ. චෙක් එක. හේමන්තයි විශාන්තතම බෙට්‍රෙෂර් ඒ දෙන්නම ඉනෝ අනුකාර කරනවා. තාරා එතනින් ගියාම මේ අනෝමාගික විදේශූරිය අනෝමාගොක්ටිෂන් අනිවාර්යයෙන් ඕගනයිස් කරන කීප දෙනෙක් තමයි ඉන්නේ. මේ මේ සම්බන්ධතාවට පස්සේ මට ගොඩක් පල්සීම ආද වෙන එක මම වෙලාව ගත්තේ අපිට වැඩ කරන්න. දුලිප් බෑ කියන දුලිප් හදන්න හදලා කෙලින්ම ගොඩනැගිලි අපි අද යන හෙට යනවා ඩිස්කෂන් එකක් අපි ඉතුරු ගොඩනැගිලි ඉස්සරහට අපි මේ ස්ට්‍රක්චර් එක ගන්න පටන් ගන්නවා. මොකද දැන් 43 කට ඉන්න පුළුවන් මේක ලොකු සීමාකාරී සාධකයක් අතර 160 ගානක වේටි ලිස්ට් එකක් තියෙනවා. රිට්‍රීට් එක. ඉතින් ඒ නිසා අලුත් කාලේ ගැහුවත් අපිට 100ක විතර 100ක විතර ඇකොමඩේට් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකට යනවා බෙලිත් කියනවා මට බෑ. මම ගොඩනැගිලි හතර දෙනා ආකිටෙක්ට් එක්ක කතා කරලා වැඩ කරන්නම්. මට පුළුවන් තරම් ෆන්ඩ්ස් වල එවන්න මට බෑ උවට. ඒ වගේම දුලිත් කියන හොඳ හෝ නරක තමයි කොහොමද සල්ලි වියදම් කරන්න කියලා කාටවත් කියන්නේ. එයා කියන්නේ මම මට එක එක ක්‍රියා කරන්න බෑ ස්වාමීන් වහන්සේ. මම ආන්තර බල නෑ. කාටවත් අර නැෂනල් ලෙවල් එකේ සර්ටිෆිකේට්ස් ඉන්න ඕන කෙනෙකුට ඒක බලන්න කියන්නේ මට එක එක කෙනාට කියන්න බෑ මේ බඩුව ගත්තයි මේක ගත්තේ නැති වෙයි කියලා මොකද මේ ලෙවල් එකේ යන්නේ. ඉතින් I am doing මම doing I am doing it for the good reason කියලා. ඉතින් මම හිතනවා මට ඒක පිළිගන්න වෙනවා. ඒ නිසා මේ ජීමල යන්නේ ඉතින් මේ නොකල යුතු කතාවට උත්තරයක් මට කියන්න. අනුන් අපි ලබන අවුරුද්දේ මේ අපි කුටි කුටියක් හදලා අපිට මේ දවස් 10ක ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්න වෙනවා. ඒක තමයි අපිට කොම්පරන්ස් මේ අපි කලස් ඒක තමයි. අපි කුටි කුටියක් හදුවා නම් අපිට මේ ලබන අවුරුද්දේ පුළුවන් ද ලබන කියන්නේ මාමිනියා ඉන්න ඕනේ. ඒ රිපෝට් කන්ට්‍රෝල් එකෙන් තැපල් මාර්ගික ක්‍රමයට අධ්‍යාපනය බෑ. නෑ නෑ මම එනවා හරි එහෙම එහෙනම් මම ඒටි ෆයිට් එකට මමත් ලෑස්ති. එහෙම නැත්නම් මේ පැත්තක ඉඳලා ඒ කරන්න බෑ මේ මම මේකට දුවන්නේ. මම ඒක හොඳයි ඒක කියලා දක්නෑ. නමුත් මම කියන්නේ මයිත් එක්ක කතා කරනවා පෙරද දూరు දාන්න එපා. කෙලින්ම අයිතිකාරය කතා කරන්න. ඒකෙන් තරහ බෑ. මම සාමාන්‍යයෙන් හම්බුනේ ටෙලිෆෝන් කියන්නේ ඉතල. දැන් වෙනවනේ මයිගේ ඉල්ලීම කන්ඩිෂන් එක මනුස්සයා ඉන්නවා. you have to be personally there. එහෙම නැතුව වෙන කෙනෙක් හරහා නියෝජනය දාපුවම මම දන්නවා මටත් මග ක්‍රස් කරන්න බෑ. මම කතා කරන්නේ පිළිම මනුස්සයෙක් එක්ක කතා කරන එකයි ඕනම වෙලාවක කන්ෆ්‍රන්ට් කරන එක තමයි මම කරන්නේ. ඒ නිසා අපි මම මගේ නෑ ඇත්තටම මම දන්නේ මම සම්බන්ධ වැඩ නෙමෙයි සාසනයක් අපි කතා කරන්නේ. ඒක පුළුවන් තරම් සහාය දෙන්න බෑ වෙන තාලෙට වැඩි යන්න. වෙන තාලෙට යනවනම් you have to commit personally you have to commit. නැත්නම් මේ මේ වගේ කරන්න. ඒක පොළොවේ නෑ. නැති බැරිවනේ කියන්නේ දැන්. නැතිව බැරිව ඒක අපිට වැරදි. කියන්නේ සුභාන්ත කේක් කැනී නේ ඉතලයි. You can have the cake and eat the cake back. දැන් අපිට වැඩක් නැහැ. මම දන්න පුතා ඔයිට වැඩිය හොඳයි. මට කතා කරන්නේ. මත් එක මට කතා කරතයි. ඒ නිසා අපිට ඕනේ මේ වැඩ කරන අය බහැර කරන්න. එතකොට දුකක් ආවා, සැපක් ආවා, අපි අතර නෑ, පෝස්ට් මෝටර් නෑ, එතනම ඉවරයි. මිනිහ කපුවා එතනම ඉවරයි. හොඳයි මම මේ ඉවර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි අද මට මිශ්‍රිත පොයින්ට් එක තමයි මේ සීල් සමාදන් කරන්න බැරි වුණා. ඉතින් මොකද මේ ඔක්කොම සීල් සමාදන් වෙච්ච කට්ටිය නිසා මේ තොගේට ගියා. තොගේට ගියා ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න බැරි වුණා. එනමුත් මට මතකයි මම ලොකු සංසය එක දානෙකට ගිය වෙලාවේදී ලොකු සංසය බණ පටන් ගන්න ටික වෙලා ගියාට පස්සේ තමයි මතක් වුණේ සීල් සමාදන් කිරීම. අපි මහත්යෝ මේ වැඩේ සිත සමාදම් කරගන්න බැරි වුණා. ඒ නිසා ඉන්නේ ඉන්න විදිහට සිල් අධිෂ්ඨාන කරගන්න එක මම බණ කතාව යන්නම්. ඒක තම තමන්ගේ සිල් අධිෂ්ඨාන කරගන්න. ඉතින් අපි දානෙට සීලෙට භාවනාවට අදාළ පින්කමක් ඇතුළේ ඉතින් මේ පුතේ ශක්තිය නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ වැඩවලට බාධාවක් වී කටයුතු කිරීමට උදව් කරන්නා වූ එදින පිණි උදව් කරන්නා වූ සියලුම සත්පුරුෂ මණ්ඩල අපේ මේ කුසලයේ රැකීත්වා අපි මේ සාදරයෙන් කරන අනුකම්පාවෙන් මුදිතාවෙන් කරන මේ ආරාධනා පිළිගෙන මේ පින්වත සාදු කියලා පින් අනුමෝදන් වෙච්චා කියලා සිළු දිනාට පින් පමුණෝ ඒ වගේ අපේ නවීනිය පරිලෝකී යම්තා ඥාති විශක් ඉන්නවනම් නැත්නම් ජීවිතේ ඥාති විශක් ඉන්නවනම් පින් අපේක්ෂා කරලා අපි ආරාධනා කරමු මේ සිළු දිනාට මේ පින්සේ ඉඳලා සාදු කියනවාසේ ඉන්නා තැනක සිට මේක දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙච්චා කියලා අපි සිළු ඥාතිකට ආරාධනා කරමු අප අපට මේ පින එකසේ හේතු වාසනා වීමෙන් අපිට බුද්ධ ආධිවත්මයන්